අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිස්සාරණවන පැත්තෙන් බලනකොට අපේ දේශීය වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි ධර්ම දේශනාව කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සඳහා මීට කලින් මේ පිරිස ධර්ම දේශනා දෙකක් අහලා තියෙනවා. අද තුන්වෙනි ධර්ම දේශනාව සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු.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 ඉදිරිපත් කරේ අද ධර්ම දේශනාවේ ආරම්භයේ විදිහට මේකට අහන්න ඇති මේ පිරිස මේ සූත්‍රය හඳුන්වා දෙන වෙලාවේ. මේකට ධම්මපද සූත්‍රය කියලායි කියලා තියෙන්නේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ, ඒ කියන්නේ හතරවෙනි කරුණු හතරක් තියෙන පොතේ ලියවිලා තියෙන එකක්. ඉතින් සරුවචනාංශේ දේශනා කරනවා තමන් වහන්සේ විසින් මේ සාරා සංකේ කල්පලක්ෂයක්. ඒ අතීතය බලමින් යහ පරමාර්ථයකට වැඩ කරමින් ඉඳලා කවදා හෝ ඒ පරමාර්ථය සාක්ෂාත් කරගත්ත දවසේ සානුඤ්ඤතා ඥානෙ සාක්ෂාත් කරගත්ත දවසේ ඒක ඒ ඒ සාරා සංකේ කල්පලක්ෂයක වැඩ හැකිතාක් පිටු කරලා ඒ අදහස ඒ සාසනික සම්පත්‍ය ලබා ගන්න කැමති කෙනෙකුට මේක හැකි සංඥාවක් ඇතිකරන දින වේලාවක්. ඒ විදිහට බලනකොට සරුවචනාංශය ඇඟිලි හතර දික් කළා වගේ කියනවා මට පේනවා මහන්නේ කරුණු හතරක්. ඒ කරුණු හතර ධම්මපද හතරක් නැත්නම් වචන හතරක් අග්ගඥානි රත්ඥානි පෝරාණානි වංශඥානි මේවා අග්‍රම පද ධර්ම අග්‍ර ධර්ම පද කියලා කියනවා අග්ගඥානි රත්ඥානි කියලා කියන්නේ බොහෝම චිර රාත්‍රඥයි වැඩි කරන කියන රාත්‍රී වැඩිම ගාණක් මානවයට හිතසුව සලසපු දෙයම නැත්නම් මේ පූර්ණ පාරමිතා බල ශක්තිය ඇතුව කතා කරන දෙයක්. වංශඥානි කිව්වොත් ආර්ය වංශයේ මේ මනස තේරුම් ගත්ත පිරිසක් ඉන්නවා මේ ලෝකේ තේරුම් ගත්තේ නැති පිරිසක් ඉන්නවා අන්න එහෙම තේරුම් ගත්ත පිරිසෙහි ඒ වංශයේ ආර්ය වංශයේ ඊ타මත්ව පැරණි දෙයක් එහෙම නැත්නම් පිරිසිදුව වංශානුගතව පැමිණෙන වචන හතරක් ඕරානානි කියන්නේ පැරණි. ගාක්ම පැරණි දෙයක්. ඒ අපි කුල චාරිත්‍රාක් එහෙම නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් ගත්තොත් ඒක පැරණි වෙන්න පැරණි වෙන්න වටිනකම වැඩි. අපි කියනවා අලුත් දේවල් වලට කියනවා සංකර වෙච්ච දේවල් කියලා. මේ කියන්නේ සංකර කරන්න බැරි දේවල්, ඊ타ත්ම ගැඹුරු ධර්ම. ඒක කියනවා අසංකින්නම් අසංකින්න පුබ්බන්න සංකීතින සංකී ඉස්සන්ති. මේක බුදුරජාණන් වහන්සේ අතීතයේ බල්ලා කියනවා මේක කවදාකවත් කව කට්ටිය කොච්චර සංකර කරන්න ගියා සංකර කරන්න බෑ. මේක හරියට මේ කොච්චර පොළවට අසුචි දැම්මට පොළොව කෙලසන්න බෑ. කොච්චර පොළොවේ රත්තරන් වැළලුවත් පොළොව කෙලසෙන්නේ නැහැ. පොළොව පොළොවම තමයි. ඒ වගේ මේ වාතයේට අසුචි මූත්‍ර ගඳ කොච්චර දැම්මට වාසය කෙලසෙන්නේ නැහැ. සුවඳ තවරලා ආදී ලස්සන මල් සුවඳ දැම්මට වාතය කෙලසෙන්නේ නැහැ. ගින්නත් එහෙමයි. අන්න වගේ ಗುಣ හතරක් මේක කවදාකවත් ලෝකයා හිතනවා මේක මේ කෙලෙසෙනවා පිරිහෙනවා කඩා වැටෙනවා කියලා කඩා වැටෙන්නේ නැහැ. ඒක මේ බුදුහාමරගේ ගුණයක්වත් දැන් ඉන්න කට්ටිය පතන දේ නිසා විරුද්ධ වෙන දෙයක් අද මේ ස්වභාවය. එයනෝ බලනකො මේක අසංකින්නයි කියලා බුදුදහස කියනවා. අසංකින්න පුබ්බා මේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් තුර මේක විස්තර කරනකොට මේ අසංකින්න පුබ්බ කියන වචනේ විස්තර කරනකොට අටුවාවේ ලියලා තියෙනවා අපේ බුදුහාමුදුරුවෝ 12 512000 නමක් බුදුරු දැකලා තියෙනවා කියලා. මනෝ ප්‍රණිදාය ඉඳලා මේ වෙනකොට 512000 බුදුරු දැකලා තියෙනවා මේ කාය මාග්පණිදාය මනෝපණිදාය වාග්පණිදාය කරලා. හිතින් හිතාගෙන මෙච්චර බුදුරු දැකලා තියෙනවා. වචනයෙන් ප්‍රකාශ කරලා මම කවදාරි බුදු වෙන්නම් කියලා මෙච්චර බුදුරු දැකලා තියෙනවා. ඊට පස්සේ ක්‍රියා කරන වටන් අරගෙන දාන පාරමිතාව උපපාරමිතාව පරමාර්ථ පාරමිතාව වශයෙන් දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා කරමින් බුදුරු මිච්ච දැකලා තියෙනවා ඊට පස්සේ පාර මේ පෙර මේ දීපංකර පාදමූලයේ සර්වඥ පාදමූලයේ විවරණ ලැබුවට පස්සේ 24නම දැකලා තියෙනවා අපි අර සූවිසි විවරණය කියලා කියන්නේ 24නම මේ ඔක්කොම දකින්නකොට බුදුරජාන්සේ කියනවා මේ කාලවල වල নানা ප්‍රකාර මත මතුවම කතාක කලවම් උනේ නැමේ සංකරුනේ නැහැ නසංකී ඉස්සන්ති මත්තර පහළ වෙන මෛත්‍රී බුදුහාමරෝ දක්ව බලන්න හිටියත් මේක නම් කෙලසෙන්නේ මේ බුද්ධ ශාසනෙත් කෙලසෙන්නේ මේක කෙලසන්න බෑ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි. මේ ධර්මය මේ පද හතර කවුරු හරි ක්‍රියාවත් කරනවා නම් අන්‍ය නිකායක බමුණෙක්වත් අන්‍ය නිකායක පැවිද්දෙක්වත් මේකට නම් නොදකින් කියන්නේ හොඳ නැහැ කියන්නේ ගරහන්නේ අපපතිගුටේ සමනේ බ්‍රාහ්මණේ ප්‍රඥාවන්ත විඤ්ඤූ කෙනෙක් කිසි කෙනෙක් වෙන්න නරකයි කියන්නේ. මේ ස්වභාවයෙන්ම හොඳ කරුණු හතරක් කියන්න හදන්නේ. ඉතින් මේ වගේ පද 9කින් මේ පද මේ ඉස්සරහට දෙන කරුණු හතර ධර්මපද හතර විස්තර කරනවා. ඉතින් මේ වාගේම කතාවක් සර්වඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලත් පද 7කින් වර්ණනා කරනවා. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සත්‍තගමයි ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා මහන්නේ මම මේ දේශනා කරන්න හතර මේ සතිපට්ඨානේ ඒ කායන මාර්ගය ආයකේ හොදන්න දෙයක් නැහැ. මෙන්න මේ මේ ආනිසංස ලැබෙනවා කියලා හතක් පෙරගස්සලා තියෙනවා. ඒ වාගේම මේ ධම්මපද සූත්‍රයේ පද 8කින් මේ දේශනා කරන්න හදන පද බුදුහාමුදුර සහතිකයක් දෙනවා. සහතිකයක් දීලා මේ ඒ කියන්නේ පද හතරටම ධම්මපද හතරක් කියලා නම දීලා ඊපස්සේ එක එක විස්තර කරනවා. ඒ විස්තර කරනකොට දැන් අපි ඒකට පෙළ ගැහිච්ච කට්ටියනේ අපි ඒකට පේ වෙලා ඉන්න අයනේ. අපිට පුළුවන් අපි කරගෙන යන වැඩ පිළිවෙල මේ පද හතරට සමාන්තරව යනවද? ඒ අනුව අපේ යම් ප්‍රමාණයක දියුණුවක්, යම් ප්‍රමාණයක ඉදිරි දැක්මක්, යම් ප්‍රමාණයක හරිය Tamanට හරිය ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක සමස්තයක් වශයෙන් ජන විඥානය තුල අපිට දකින්න පුළුවන්. නමුත් Taman බහැලා වැඩ කරන කෙනෙකුට කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් බහලා වැඩ කරන කෙනෙකුට අර ගොඩේ ඉඳලා කට්ටියට වැඩිය හොඳට තේරෙනවා මේ කාරණා හතරේ මම ඉස්සරහට දයන්නේ පතරද යන්නේ වෙන විදිහකට කියනවා මම චපලද වංචනිකද නිකන් කියාපානවා විතරද ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න අපි එක එක්කෙනෙක් වග වෙන්න ඒ මොකද මේ පද හතර සම්බන්ධයෙන් අපිට තව කෙනෙක් මනින්න කිසිම අයිතිවාසිකමකුත් නැහැ හැකියාවකුත් නැහැ පුළුවන්කමකුත් නැහැ ඒක බුදුරජාන් වහන්සේවත් කරලත් නැහැ. ඒ නිසා අපිට මේ කවුරුත් මනින්න කෝදුවක් හම්බුණා නෙවෙයි. Taman භාවනා කරගෙන යනකොට මේ Brahmacharya රකින්නකොට මේ පැවිද්ද කරනකොට Taman තුල මේ කියන පද හතර අනුව කොච්චරක් දිනු වෙලා තියෙනවද කොච්චරක් ඉදිරියට ගමන් කරලා තියෙනවද කියන එකයි මේ ආරම්භක අඳුන්වා දීමේ පදයෙන් කරන්නේ. එක එකක් කියනකොට සරුවචනංශය සඳහන් කරලා තියෙනවා පළවෙනිම දේ සාසනික හෝ වේවා මේ වගේ දෙයක අභිජ්ජා දැඩි ලෝභි. ඒ කියන්නේ අපි තෘෂ්ණාව කියලා කියන කාරණා. අපේ මේ ජීවිතය තුළ අපි මේක තේරුම් ගත්තට පස්සේ අපේ තුළ මේ තෘෂ්ණාව කියන සංසාරයට බැඳෙන මේ ගතිය අඩුවීමක් වෙන්න තියෙනවා කියලා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් තෘෂ්ණාවට විරුද්ධ පැත්ත දාහන කතාව වශයෙන් සඳහන් කරලා තියෙනවා. නිසා ශාසනයකට කවුරු හරි පෙළඹෙන්නේ පටන් අරගන්නේ දාන කතාව අහලා. ඉතින් මේ දාන කතාව සම්බන්ධයෙන් දැන් පැවිද්දෝ නම් දාන කතාව අනුන්ට කියලා දෙන තරමේ ඉහළ ආසනයක ඉඳගෙන වටාත්තක් අතේ තියාන මහා ලොකුවට දාන ගැන කතා කරනවා. ඉතින් බුරුම් භාෂාවෙන් කියනවා දානේන සීලේන සමාදපේති හරීට කණ්ඩපි පරං නොදේති කියලා. ඒ සංඝයා කියන જાතිය අනුන්ට දානෙන් සීලෙන් පුදුම විදියට අනුශාසනා කරන හැබැයි අරලු කඩක්වත් දෙන්නේ නැන්නේ කාටවත්. එකතු කරගන්න එකට නම් ලොකු සංසිතන කාලිකේ දානක එක කියලා. ලස්සනට බණ කියනවා. හැබැයි කාටවත් කවුරුත් මොනම දෙයක්වත් දෙන්නේ නැහැ සංඝයා. ඒවා මේ බුරුම් භාෂාවේ ලියලා තියෙන ඒවා පොත් පොතක් මේ සංඝ ජෝක්ස් සංඝයාගේම ජීවිත කාලය තුල වෙන දේවල් අනුන්ට බණතිය දාන දීපන් දීපන් දීපන් කිව්වට කවදාකවත් දමන් දෙන්නේ නැහැ. ඉතින් එහෙම જાතියක් තමයි අද ලංකාවේ ඉන්න සංඝයා. අද නෙවෙයි ඒකත් එහෙමයි. ඒ හැටි. ඒක නිසා අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. සාමාන්‍ය මේ ලෝභෙ නෙවෙයි මොකක් හරි පිළිබඳව ඒ දැඩි ලෝභය ගත්තට පස්සේ සත්තු මණ්ඩලයට හොරකම් කරලා හරි කාමීත්‍යාචාරය කරලා හරි බොරු කේලම් ඊසචන පරිසත්‍යන කියලා හෝ ඒක ලබා ගැනීමට අපි දිවා රාත්‍රී මහන්සි වෙනවා. අන්න ඒව මහන්සි වීම තුල මේ අග්ගඥ රත්ඤ්ඤ වංශඤ්ඤ පෝරාණ ගතියක් එන්නේ අපි කැහුලා ගතිය දිනු කරනවා. හොර, ජර, මර, ෂට, මායාවී ගති දිනු කරනවා. අන්න වගේ අඩුවීමක් වෙලා තියෙනවා ඒකේ කාගවත් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ මුළු ලෝකෙම තියෙන ලෝක වැඩි කරන පැත්තේ. විශේෂයෙන්ම අපි මේ ලෝකෙට බිහි වෙලා අද මේ ගත කරනකොට අපිට දශක ගාණක් ගත වෙලා තියෙන දශක ගාණ ඇතුළත මේ කාමයාගේ වර්ධනය පුදුමාකාර විදිහට වැඩි වුණා. ඉතින් ඒක නිසා හොරකම් දැඩි ලෝභ සීමාන්තිකයි. අපි මෙහි ඉන්නකොට හිතනවා මේ ලංකාව විතරයි මේ පගා ගැහිලි හොරකම් කෙල්ලි අනේ මේ අම්මෝ රට තියෙන හොඳ එක. පිස්සු කිව්වහම මේ මිනිසුන්ගේ ගාන හිතා ගන්න බැරි තරම් ඒ ලෝභ මේ අන්තිම දුප්පත් මනසයා කන වේලත් මිරිකලා ඌව දාඩිය මහන්සිය හම්බ කරන්න දාලා සූරා කැමෙන්මයි කරන්නේ මේක. ඒක පිළිබඳ කිසිසේත්ම මනුස්ස ගතියක් නැහැ. ඉතින් අද කරන හැම රස්සාවක්ම සූරා කිසිම කෙනෙකුට තනියතක් කුසලව අද්ද කුසල කියන්න බෑ මේ රැකියාවේදී මම කවුරු සූරා කන්නේ කියලා. බොහොම නම්බුකාර ජොබ් තමයි. සර්වඥාන්සේ ඉන්න කාලෙත් තිබුණා මොකද සර්වඥාන්සේ මේ කොතනකරි ප්‍රායෝගික තැනක් පෙන්වනවනේ. මුළු ලෝකෙම සූරකෑම කියලා කිව්වොත් ඉතින් සාසනයක් පිටින්න බෑ නිවන් දකින්න. ගොවිතැනයි ගව පාලනය දෙක බුදුරජාණන් වහන්සේ සාධාන රසායන දෙකක් විදිහට පාවිච්චි කරා. උත අද වැඩියෙන්ම කෘෂි රසායන පාවිච්චි කරන රසායන දෙක. ඒ තරම්ම සත්තුන්ට රසායන ද්‍රව්‍ය දීලා කුෂිකර්මයේදී රත් දීලා පොළොවත් විනාශ කරලා යනවා ඒකත් අද කියා ගන්න බෑ. අනික රසායන ගැන කතා කරන දෙයක් නෙවෙයි. හැමදේම කරන්නේ සූරකෑම. ඉතින් ඒක නිසා අපේ ඒ අතින් බලනකොට අපේ යම් ප්‍රමාණයක අඩුවීමක් වෙලා තියෙනවා. ඔය ධම්මපද හතරෙන් එකකට අපි සම්බන්ධ වෙලා තියෙනවා බුද්ධ ඥානංශ පෙන්නන මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියන කතාව මෙතනින් ඔක්කොමලා අහලා තියෙනවා. අන්නේ සම්බන්ධයෙන් අපි ඇත්තටම යම් ප්‍රමාණයක කැපකිරීමක් තියාගයක්, ඡාග, පටිනිස්සග්ග, මුත්‍ත්‍ය අනාලයෝ කියන විදිහට මේවා දීලාද මිල්ලා අතහැර දැමීමක් කාලේ හැරපීමක් වෙලා තියෙනවද? ඔයගොල්ලෝ කැමැති වුණත් නැතත් දුන්නත් නැතත් දැන් ওই වයසක අත්තම්මලා ආච්චම්මලා මේක ඉන්නවනේ මේ හැට පිටලා හොට බිම ඇනිච්ච කට්ටිය උ මැරෙනකොට ඔක්කොම අතහැරෙනවා. ඒගොල්ලෝ භාවනා කරන්න ඕනේ නැහැ මැරෙනකොට අතාරින්න. ඉතින් මැරෙනු හැම එකකටම මැරුණට පස්සේ වෙන්නේ අප්‍රිය දායාදයක්. හිතපු නැති කෙනෙක් අතර වස්තුව යනවා. ඒක නිසා මේ ධනට පිනට නොදී මැරෙන එකත් සෑහෙන පිනක් කරගන්නවා. මොකද අච්චර ඔක්කොම දෙන්න තියෙන බවත් තියාගෙන දන් දෙන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, කුම්මහිකම් කර කර ඉඳලා මැරිලා ගියාම ඔක්කොම යන කෙනා විතර දානපතියෙක් ඇත්තේ නැහැයි කියලා ශ්ලෝකයක් තියෙනවා සංස්කෘත ශ්ලෝකයක්. අනික් කට්ටිය ඉන්න ගම් ඔය කීයක් හරි දීලා පින් ටිකක් හරි අරගෙන යනවනේ. අර කුම්මැයියා ලෝභයා ඉන්නකම් කන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඔක්කොම අතාරිනවා. ඉතින් ඇහෙන පිනක් තියෙන එතනක්. විදියට තකතිරුකම පින ඉක්මවලා ගිහිල්ලා තකතිරුකම තමයි ඉතුරු වෙන්නේ. ඊගාවට තියෙන ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ සතු මැරීම එහෙම නැත්නම් හොරකම ආදී මේ ආශාවට කරන වැඩ නෙවෙයි තරහට කරන වැඩ. ඉතින් එතනත් පොඩි ලස්සන රස කතාවක්. මොකද්ද රස කතාව? මේ පැවිදි වෙනකන් එහෙම නැත්නම් ගිහි ලෝකේ ගත කරනකොට මහු ජනතාව එතන ඉන්නේ. ඒ පිරිස සංසාරයට බැඳෙන්නේ තණ්හාවෙන්. පැවිදි වෙච්ච දවසේ ඉඳලා ද්වේෂයෙන් තමයි සංසාරේ වඩන්නේ අපි. පැවිද්දෝ විතර තරහ යන જાතියක් හොස්ස ළඟින් මැස්ස යන බැරි જાතිය මෑණියුණා වැඩි ඊට වැඩි ටිකක් ඒක ගණ්ඩම දෙයක් නෑ. පැවිදි වෙනකන් සාන්ත දාහන්ත තීන්ත කූඩු වගේ ඉන්නවා. මේ පැවිදි වෙච්ච ගම යකමක්. මම අවුරුදු 30ම එමන් පැවිදෙන්න ඉස්සෙල්ලා මේක දැනගෙන හිටියා. අවුරුදු පැවිදෙන්න ඉස්සෙල්ලා අවුරුදු 8ක් ජීව භාවනා කරන කාලේ මට ධම්මික හමුදුර කියලා තිබ්බා. ඔබ යන්න හදන්නේ මෙන්න මෙතෙන්ද. එතන තියෙන්නේ දියරෙද්ද බෙල්ල කපන එක නැත්තම් දැලි පිහිය තමයි එතන පාවිච්චි වෙන්නේ. ගී යංග ඔය පොරෝ කැටි අනම්මන නැහැ. ලෝකේ තියෙන තාම තියුණුම ආයුධය තියෙන්නේ සිස් කාපුවාම වැඩි ඉවරයි. ඒ තරම් කැපිල්ලක් තියෙන. ඒ නිසා ඒක පැවිද්දෝ අතර ඒ තියෙන කතාව බුද්ධ ආගමට වැඩිය අනික් ආගම් වල පැවිද්දන් අතර ප්‍රසිද්ධයි. ඒවට ලියවිච්ච පොත් තියෙනවා. ඒක එකනා බෙල්ල කපන හැටි. ඒ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනා මධ්‍යස්ථානවල එහෙම නැත්නම් පන්සල් තැන් වල පිරිවෙන් වල ඊර්ෂ්‍යාවයි බිලි කැපිලි ගණ්ඩ දෙයක් නැහැ. මම මේ අගේ කරන්න හදනව නෙවෙයි. ඒගොල්ලෝ තණ්හා ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ කවුරුහට දෙන දෙයක් කාලා ඉන්නවා. ඒ නිසා බස් එකතු කරන්න යන්නේ මොකක්වත් නැහැ. මේ ද්වේෂී. ඒ නිසා ධම්මසංගණී අට කතාවේ පෙන්නලා දීලා තියෙනවා. පැවිදි වෙනකන් ගිහිගේ අතහරිනකන් මනුස්සයාට පළවෙනිම කොක්ක තමයි සංයෝජනේ තමයි තෘෂ්ණාව. පැවිදි වුණාට පස්සේ කොක්ක මාරු වෙනවා. කොක්ක කොක්කම තමයි. ඊට පස්සේ ද්වේෂය තියෙනවා. නිසා සංගයත් එක්ක වැඩ කරනකොට පරිස්සම් වෙන්න කියලා විතරක් කියයි. හරිම අමාරු. මම අර එන්නේ ඉස්සෙල්ලා අවුරුදු 8ක් විතර කස්තිරම් ගහපු නිසා මම දැනගෙනමයි ආයේ ජොලියේ ඉන්නවා කවුරු මොනවා කිව්වා සත පහකටවත් ගණන් ගන්නෑ. දන්නවා මෙතන මන් තුල ද්වේෂය ආවොත් හරිම අමාරු. ඒ නිසා පුළුවන් තරම් මේ පැවිද්ද රකින්න නම් පුළුවන් තරම් මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩේ කරන්න යන්න ඕන. මයි ළඟ වෙලා තියෙන ඒකත් නෑ හැබැයි. මයි ළඟ මෛත්‍රී කරුණාවකුත් නෑ වැඩි තරහ ගන්නෙත් නෑ. ෂේප් එකේ යනවා. දැන් මං ගැන කතා කරලා වැඩ නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ වගේ द्वේෂය තමයි අපි දන්නේ නැති වුණාට පුරාවට වැඩ කරන්නේ. ඒක භාවනා කරන කට්ටියගේ විශේෂෙම වැඩි. භාවනා කරන අයට තරහ යනවා කොහොමටත් වැඩි. දැන් සාමාන්‍ය අද මම හිතන්නේ හත් දෙනෙක් විතර කමටහන් සුද්ධ කරා. ඉතින් ඒගොල්ලෝ කියනවා භාවනා කරනකොට මේ නිින්ද ගියාම ඔන්න තරහ යනවා. ගෙදර ඉඳදී කොච්චර බුදියා ගත්තත් තරහ යන්නේ නැහැ. භාවනා කරන්න ගියාම අකුණු විදුලි ගහනවා නම් කේන්ති යනවා. ගෙදර ඉන්නකොට අකුණු විදුලි ගැහුවට බල්ලන්ට එන ගැහුවට ගානක් නැහැ වගේ කම්මලේ ගාලල්ල. මොන්න සද්දයක් આવත් ගානක් නැහැ. මෙහි ආපුවාම බුදු අම්මේ හොස්ස ළඟින් මැස යන්න බෑ ඒක පේන්නෙම සාමූහික භාවනා තියෙන තැන් වල. ওই තනි තනිම ගල්ලෙන් වලට ගිහිල්ලා භාවනා කරන්න ගියම ඕක පේන්නේ නැහැ. මෙතන අර පුංචි පුංචි දේවල් වලට වෙනද ගණන් ගන්න නැති දේවල් වලට හරියට කේන්ති යනවා. අපි පස්සේ ඔතෙන් දෙනවා මේ සාකච්ඡාවේදී. ඉතින් ඒක හොඳට තේරුම් අරගෙන ගියොත් මේ භාවනා ලෝකේ වෙනම ජෝක්ස් වගේක් තියෙනවා. වෙනම විහිළු වගේක් තියෙනවා. ඒක තේරුම් ගත්තා නම් කමඨාන සුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න නැතුව ඔය කොච්චර කමඨාන සුද්ධ කරන්න ගියත් යන්නේ තද වෙලා. හිතටම කේන්ති ගිහිල්ලා යන්නේ. ඉතින් දෙවෙනි කාරණාව තමයි මම හිතන්නේ ඊයේ චන්ද්‍රරත්න හමුදෝ කතා කරනදී ව්‍යාපාදේ. මේ ව්‍යාපාදේ කියන වචනයයි ව්‍යාබාධ කියන වචනය අතර සමානකමක් තියෙනවා. ව්‍යාබාධ කියන්නේ ලෙඩ, ආබාධ. ආබාධ කියන පදේ ඇවිල්ලා තියෙන්නේ ව්‍යාබාධ කියලා. ව්‍යාපාදයට හේතු ව්‍යාබාධයට හේතු ව්‍යාපාදේ. ඒක අද වෛද්‍ය විද්‍යාවේ 100%ක්ම ඔප්පු කරලා තිනවා. මෙතෙක් කල වෛද්‍ය විද්‍යාව අඳුරගෙන හිටියේ මේ සයිකෝසොමැටික් ලෙඩ විදිහට පීනස, ඇදුම, හැමේ රෝග විතරයි. ඒව ද්වේෂයට එන චරිත. ඒව ද්වේෂයෙන් ලෙඩ කියලා සිංහල ආයුර්වේදයට අඳුරගෙන තිබුණා. ඉංග්‍රීසි කමෙන් අද කියන 100%ක්ම ලෙඩ මේ නොමනා භාවය නිසා. නුස්නාකම නිසා විලති. මුචින් අපිට රුස්නා දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම නොගැටි ගැටීම් ඇති වෙනවා. නුරුස්නා ගති වෙනවා. ඒ නුරුස්නා ගති හැම එකක්ම කායික මානසික රෝග ඇති කරනවා. ඒකට කියන ඒක නිසා බුදුජානනාංශය අපිට සිව්පසේ පාවිච්චි කරනකොට බෙහෙත් වලට අභ්‍යාපජ්ජ පරමතාය කියලා කියනවා. හැන්දාවට අපි ගිලම්පත ගන්නකොට ගිලම්පත ප්‍රතිවීක්ෂණය කරන්න ගියාම වෙලෙඩ ව්‍යාබාධ නැති කිරීම සඳහායි. දැන් ගිලම්පස ටිකක් ගන්නේ බඩගින්න වැඩි වෙලා භාවනා කරගන්න බැරි වෙනවනම් ඊට කලින් මොනවාරි ගිලම්පස ටිකක් ගන්න. බඩගින්න නැතුව නිකන් වෙලාවට ගිලම්පස ගන්න එක නෙවෙයි මේ කතා කරන්නේ. අවශ්‍ය. ඒකට කියන්නේ ව්‍යා අභ්‍යාපජ්ජ පරමතාය. එතකොට ඒක බොහෝ විට බඩගින්නක් ආවොත් කේන්ති යනවා. නුරුස්නා ගතිය එනවා. අන්නේ නුරුස්නා ගතිය මතුවෙලා මට සක්මන කරගන්න බැරි වෙයි. පරියන්කයක් කරගන්න බැරි දෙයට අපි පොඩ්ඩක් ගිලම්පස ටිකක් දානවා. ඒතර නුරුස්නා ගතිය පොඩ්ඩක් අඩු වෙලා එතකොට ව්‍යාපාද වෙන ගතියත් අඩුයි. ලෙඩ වෙන ගතියත් අඩුයි. ඒ නිසා මේ ව්‍යාබාධ ව්‍යාපාද කියන මේ පද දෙක අතර ලොකු සම්බන්ධයක් ආයුර්වේද දැනකට හිටියා. ආයුර්වේදයේ තියෙනවා දස ආඝාත වස්තු කියලා. ඒකේ නමයක්ම තියෙන්නේ ආඝාත වස්තු දසවෙනි එක අස්ථාන කෝප කියලා ලියලා තියෙනවා. නමයක් ස්ථාන කෝප. මේ මේ නිසා අප කෝපේ ඒකට නම් කරලා හොයන්න පුළුවන්. දසවෙනි අස්ථාන කෝපේ තමයි ඔය පිස්සු ඇදෙනවා කියලා කියන්නේ. මානසික රෝග වලට හේතුව එයාට තේරෙන්නේ නැහැ අහවල් අහවල් දෙයින් කියලා හිතන්න බෑ හැබැයි පුදුමාකාර ද්වේෂයක් තියෙනවා එක්ක සංසාරගත දෙයක් එහෙම නැත්නම් ඇබ්බැහියකින් ආපු එකක් ඉතින් දිගට මේ සනීප කරන්න බෑ ඒ ඒ දසවෙනි අස්ථාන කෝපේ තමයි මානසික අසහන ඇති කරන්නේ මානසික අසහන නිකන් එන්නේ නෑ ඒක එන්නේ කායික අසහනකුත් එක්ක ඉතින් ඊට වඩා හරි ලේසි මේ සමග්ගාණන් තපෝසුකෝ කියලා වචනය බුදුහාමුදුරේ දේශනා කළ තියෙන මේ භාවනා කරන්නන් අතර සමගිය තපස් රකින්න අතර සමගිය තියෙනවනම් තපස පහසුයි. ඇත්තෙම නෑ. දැන් මේ වගේ දවස් 7-8කට එන කට්ටිය නම් එච්චර ගහම අරා ගන්න යන්නේ නෑ. ඔය ඉතින් දැක්කා ඉවර කරලා යනවනේ. එකට ඉන්න ඕනේ එකට භාවනා කර කර. වෙන්නන්න බෑනේ. එනස හැරෙනවා වෙන්නන්න බෑ, කතා කරනවා වෙන්නන්න බෑ, කනවා යනවා එනවා මොකක්ක වෙන්නන්න බෑ. ඇයි කියලා දන්නෙත් නෑ. මේ කොහෙන්ද ආපු දෙන්නේ? අන්න ඒ නිසා ඒ වගේ තැනක මේ සමගිය කියන එක සමග්ගාණන් තපෝසුකෝ ඉතින් ඒ සඳහා ඒ කියන්නේ කවගේ හරි මේ බණ භාවනා කරන පිරිසක සාන්තිය සමගිය සඳහා කිසිසේත්ම හෙට්ටු කරන්න යන්න එපා උප්පරිමේ කරන්න. කාටරි අවශ්‍ය දෙයක් තියෙනවනේ ඊට හරි ගසලා දෙන්න. ආය වංශ බේක ಜಾති බේද මොකක්වත් තොරන්න යන්න එපා. එහෙම දෙන්න ගියාම ඔය අපි ඔය තටමන භාවනා නිකම්ම සිද්ධ වෙනවා. භාවනා කරන්නන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. මොකද්ද පහසුකම් දෙන්නේ? කතා කරන්න එපා. කතා කරන්න ගියොත් මල අවුලයි. කතා වෙන්නේ නැතුව දැනගන්න මේ අවශ්‍ය දේ කෙරෙන්න ඕනේ කියලා. ඒ දේ කරලා දාන්න. ඔයාලට මොනවද ඕනේ යන්නේ? තව ටිකක් බෙදා ගන්න දානම්ම නේ. ඒ බයිලා නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. අනික් කෙනාගේ මානසික අවශ්‍යතාවය තීරුම් අරගන්න ඕනේ. ඉතින් ඒක මේ ළඟදී ඔය ඇමරිකාවේ ලෝක වෙළඳ පොළට බෝම්බ ගැහුවට පස්සේ බෝම්බ නෙමෙයි ආයන්තරයෙන් ගැහුවට පස්සේ මේගොල්ලෝ ලෝකෙම එකතු වෙලා සම්මන්ත්‍රණ පැවැත්තුවා. මේ මිනිස්සු ඇයි මේ මෙච්චර මේ ඒ වෙලාව වෙනකොට මම හිතන්නේ 15000ක් විතර ගොඩනැගිල්ල හිටියා. ආශෙන්තර ආවට පස්සේ මුළු ගොඩනැගිල්ලම කැඩිලා එකෙක්වත් ගොඩ ගන්න බැරි වුණා. ඉතින් මේක හිතාමතා කරන දෙයක්. කොහොමද මනසක් ඒ තරමටම ව්‍යාපාදේ උග්‍ර වෙන්නේ කියලා හොයලා බැලුවට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා මේ මිනිස්සු මේ සල්ලි ආශාව නිසා, තෘෂ්ණාව නිසා අනික් මනුෂයා හුරාකෑම පුරුදු කරලා සීමාව ඉක්මවලා කරුණා සීතල හදයන් කිව්වට මරාණ කාගෙන හැදියන් කියන තැනට පදයක් දාගන්න. බෙනුමෙන් නම් කරුණා සීතල හදයක් පේන්න තියෙන. මොක කනන් බොන්නේ ඔක්කොම කරන්නේ මරාගෙන. ඉතින් ඒකට මේ මිනිසුන්ට අනික් කෙනාගේ හැඟුම් පිළිබඳව එහෙම නැත්නම් තව කෙනෙකුගේ අවශ්‍යතාවයන් පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. මොකද එහෙම කෙරුවොත් බිස්නස් දියුණු කරන්න බෑ. පුදුම ද්වේෂයක් තියෙනවා. ඒක නිසා අනික් මනුස්සයාගේ අවශ්‍යතාවය ඒ මනුස්සයා මේ හැසිරෙන්නේ ඇයිද කියලා බලලා ඒක සම්පාදනය කරන්න වචන කතා කරන්න ඕනෙම නැහැ. දැන් පොඩි එකෙක් පොඩි එකාගේ අවශ්‍යතාවයේ මව කරලා දෙන්නේ මවුනෝනේ. පොඩි එකා ඉල්ලලා නෙමෙයි. උට තේරෙන්නෙත් නැහැ. ඉතින් මවුනෝන කොහොමද දරුවට ඒ දෙන්නේ මාතා යතා නියම් පුත්තන් ආයුෂා එක පුත්ත මනුරක්කේ. තමන්ගේ පණට වැඩිය දරුව රකින්න. ඒවා අපි සබ්බ භූතේසු. ලෝකේ ඉන්න හැම දෙනා කෙරෙම මේ විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ආය වෙනම භාවනා කරන්න ඕනේ නැහැ. අරමුණක් අරගෙන මෙනෙහි කරන නටන්න ඕනේ මේ මනුස්සයන්ගේ මනස වැඩ කරන්නේ මෙහෙමයි දුක මෙහෙමයි එන්නේ කියලා දන්නවනම් ඒකට මට කළ හැකි දේ මම ශක්ති ප්‍රමාණය කරනවා නම් ඉබේම Tamanට තේරෙනවා මේ දුක හඳුනාගන්න ක්‍රම දෙකක් තියෙනවා ඇතුළත දුක හඳුනා ගන්න පුළුවන් පිට දුක හඳුනා ගන්න පුළුවන් ඉතින් ඒකෙදී ඇතුළේ ඒක තේරුම් ගන්න කෙනාට පිටේ ඒක තේරුම් ගන්න ලේසි ඒක තමයි මේ සරුවච්චන් ආංශික විශේෂ මේ තේරවාද සාසනයේ තියෙන ප්‍රධානම දේ මම මේ විදිහට කෙනෙක් එක්ක ගැටෙන්නේ හැසිරෙන්නේ ඇයි? ඒ විදිහටම තමයි තව කෙනෙක්ගේ හැසිරීම ගන්න තියෙන්නේ. මේක අනුමාන ඥාණයට දාලා බලපුවාම හැම කෙනාම ඉන්නේ දුකේ. හැම කෙනාම ඉන්න අඩුපාඩු. හැබැයි ඔබට කළ හැක්කක් තියෙනවා. උඩුවන් හරිය කරපන්. ඒක කරන්න අභ්‍යාපජ්‍ය පරමතාය. ඔය ඒ කෙනාගේ අවශ්‍යතාවය සපස්න. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට අනික් කෙනාගේ භාවනාවට ගැළපෙන විදිහට තමන් අනුග්‍රහ කරන්න භාවනා නොකරන කෙනෙකුට බෑනේ. භාවනා කරන කෙනා දන්නවා මේ භාවනාවට වර්ධනය වෙන්න අපි විවේක වෙන්න ඕනේ නිස්සද්දව හිමීට වැඩ කරන්න ඕනේ සතියෙන් වැඩ කරන්න ඕනේ SMS දාගෙන යනවා. මේ වගේ දර ගියාම කරන්න බෑ මොකද ගෙදර ඉන්න අනික් කට්ටියව කරන්නේ නැහැ. එතකොට අපේ භාවනාව කැඩෙනවා. ඒ නිසා අපි මේ වගේ තැනක ඉන්නවා. මේ වගේ තැනක ඉන්නකොට උනත් මොන මගේ මොන හැසිරීමද අනික් කෙනාගේ භාවනාවට අනුග්‍රහයක් වෙන්නේ කියලා හොඳට භාවනා ජීවන කෙනාට විතරයි තේරෙන්නේ. අනික් අයට තේරෙන්නේ නැහැ. මේ කාරණා දෙකෙන් පස්සේ සම්මා සති තමයි බුදුජානකසේ පෙන්වන්නේ. අර කියන ප්‍රධාන රාග ద్వේෂ දෙක තේරුම් අරගෙන ඒක අඩු කිරීම සඳහා ජීවන රටාව හදාගත්ත කෙනාට අද දවසේ මාතෘකාව තියෙන්නේ සම්මා සති. සම්මා සති භික්කවේ අග්ගඥානෙ රත්ත්‍ඥානෙ පෝරණානෙ වංසඥානෙ අසංකින්නානෙ අසංකින්න පුබ්බානෙ නසංකීති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි මහන්නේ මේ මම කියන හදන මේ සම්මා සතිය නැත්තම් යහපත් සතිය එවනත මේ පුලුල් සතිය අග්‍රයි අග්ගඥාන රත්ත්‍ඥාන බොහෝම චිර රාත්‍රඥයි බුදු වෙන තාක් බුදු බුදු වෙලා තියෙන්නේ ඕකෙන් තමයි නිවන් දකින්න තාක් ආරයන්වන්සල නිවන් දකලා තියෙන්නේ ඕකෙන් තමයි චිර රාත්‍රඥයි පෝරාණා නෙමේ කවදාකවත් ලෝකෙන් අයින් කරන්න බෑ. මේ හැමදාම තාම පැරණි ධර්මයක්. රත්ඥානි චිර රාත්‍රඥයි. බොහෝ කාලයක් ගියේ. ඒ මේක කවුරු මොන જાතියෙන් මේකට වසුරු හෙලන්න ගියත් මේක විනාශ කරන්න බෑ. මේ සම්මා සතිය කියන එක සම්මා සතියම තමයි. ආයෝක මේ වෙන දෙයකට වෙන දෙයකින් සංකර කරන්න බෑ. අසංකින්න පුබ්බා මේක පෙර බුද්ධ ශාසනවල සංකර වෙලා නැහැ. මෛත්‍රී බුද්ධ සාසනය සංකර වෙන්නෙත් නැහැ මේ බුද්ධ සාසනය සංකර වෙන්නෙත් නැහැ. මෙන්න මේ සතිය ගැන කතා කරොත් මම ඉගෙන ගත්තේ හම්බෙන් වගේ 70 77 මං හිතන්නේ ඒ කාලේ වෙනකොට ලංකාවේ ඉන්න එක්කෙනෙක්වත් ওই වචනේ අහලා තිබුණේ ආගමික ජීවිතය සම්බන්ධ කරගෙන තිබුණේ ව්‍යවහාරික භාෂාවේ තිබුණේ නැහැ. ඉතින් ඒකකොට පුදුමාකාර විප්ලවයක් කරන්න ඕනේ තමන්ගේ මානසිකත්වයට තමන්ගේ වචනවලට මේ සතිය කියන එක දාගන්න. ඉතින් බොහොම සුළු පිරිසක් ඒ කාලේ පෙරදිනේ විශ්වවිද්‍යාලෙ මං හිටියේ. එතන ඉන්න පිරිසක් මේ හම්බ වෙලා සුමානිකර සැරයක් මේක ගැන කතා කරන පුරුද්දක් තිබුණා. ඉතින් අහම්බෙන් වගේ මම ගියා. ඒක නිකන් බුදුමාකාර අහම්බයක්. ගියාට පස්සේ හැම කෙනාම කිසිසේත්ම මේක බුද්ධ ධර්මයට ගාවගත්තේ නැහැ. මේක අග්ගඤ්ඤ රත්ඤ්ඤාවන් සංඥා පෝරණා කියන එක දැනගත්තා. අපි විශ්වවිද්‍යාලවල තමයි මට්ටම් වලට ආපු අය. අපි දන්නවා මේ කොයි එකටත් වැඩිය සතියේ නැත්තම් ඒකෙන් ගන්න දෙයක් නැහැ. හැබැයි එතකොට මම විශ්වවිද්‍යාලයට ගියා විතරයි මට කිසිම තාරතිරමක් තිබුණේ නැහැ මම මේ ධාම ඉගෙන ගන්න කාලේ ඒ පිරිස කිසිම කෙනෙකුට මේ කියන්න ගියේ නැහැ මොකද කවුරක්වත් බාර ගන්නෑ මේ ඉන්න කට්ටියවත් කවුරුත් බාර ගන්න එකක් නැහැ මොකද ඕගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සතිය නෙවෙයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ටිකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එචි එහෙව් ලෝකයකට නැත්නම් අසතියෙන් පිරිච්ච මේ ලෝකයකට මේ සම්මා සති තබා මේ සති මාත්‍රය හෝ හඳුන්ලා දෙනවයි කියලා කියන එක එච්චර ලේසි නෑ ඔය කියන 77 වෙනකොට 77 කියලා කියන්නේ බුද්ධ ජයන්තිය 56 නම් අවුරුදු 21කට පස්සේ කිසිම කෙනෙක් භාවනා කරන්නේ නෑ ඉතින් මම දන්නේ නැතුව මෙහෙම හයියෙන් කෑ ගැහුවට ඒ වෙනකොටත් නිසරණ වනේ තිබිලා තියෙනවා අපි කවදාවත් දන්නෙත් නැහැ මෙහෙම තැනක් තියෙනවා කියලා භාවනාවක් තියෙනවා කියලා දන්නෙත් නැහැ මේ තරම් ලොකුට නෙවෙයි භාවනා තිබිලා තියෙනවා. හැබැයි කවදාකවත් මේ සාමාන්‍ය පත්‍රයක් බලලා රේඩියෝ එකක් අහලා ඒක අහන්න කාලයක් නෙවෙයි තිබුණේ. ඉතින් ඒ මට හම්බෙන් හම්බෙච්ච ඒ ධම්මික හමුදුරෝ කිව්වා කතා කරලා ඔබට කතා කරලා වැඩක් නැහැ. උඹලා කවදාකවත් පිළිගන්නේ මේ සකල සිරිම්පිටි ශ්‍රී ලංකාවේ මේක ධර්මද්වීපේ කිව්වට එක එක්කත්ව මේක දන්නේ ඉතින් ඇත්තටම මම බැලුවා මේ සතිය කියන එක කියවලා සිංහලෙන් කියවලා දෙමළෙන් කියවලා පාලියෙන් කියවලා අහන අහන එකන ළඟට ගියාම කියව දන්නේ මේ සරුවච්චන්හන්සේගේ ධර්මපදයක් අත්‍යවශ්‍ය පදයක් උගන්වන්නේ නැහැ. ඉතින් එතකොට සැකයක් එනවා එහෙනම් මේ මිනිසුන්ට වැරදිලාද මට වැරදිලාද කියලා. මේක හරිනම් කවුරු හරි කොතන කරු ගන්නන්න එපායි. ඔයලා බලනකොට ත්‍රිපිටකයේ කියවලා කාරණාව ඇත්ත. බුද්ධ සතිපට්ඨාන සූත්‍රයේදීම සරුවච්චන්හන්සේ මේ කියනවා. නමුත් අපේ දවසේ ක්‍රියාවලියන් තුන බලන්න කොයි වෙලාවේද අපි එහෙම මේ සතියට කියලා වෙලාවක් හරින තැනක් 56 වෙනකොට ඒ කියන්නේ බුද්ධ ජයන්ති කාලේ මේක සම්පූර්ණයෙන්ම ලංකා ශාසනයෙන් ගිලිහිලා තිබිලා තියෙනවා. තිබිලම නැහැ. අපේ ලොකු සංශයේ දවස්වල පහුරු ගගා පහුරු ගගා පුස්කොළ බලපොත් බල බලා හොයලා තිනවා මේ භාවනා ක්‍රමය කියන්නේ මොකද්ද කොහොමද ගැලවෙන්නේ කියලා. කිසිම තැනක මේක තිබිලා දන්නෙත් නැහැ මේ එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. හැබැයි ඒ වෙනකොට ওই චතුරාර්යක භාවනා ලොකු සංහසේ දැනගෙන ඒවා පුළුවන් තරම් කර කර ඉඳලා තියෙනවා. ওই බුද්ධ ජයන්තියේට බුරුමෙන් පිරිසකින් ආවා. කඳු බඩ ඇති වෙන්නේ ඉස්සෙල්ලා ඒ පිරිස එනකොටම අහම්බෙන් වගේ ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තියෙනවා. ගියේ ගමන්ම ලොකු සාන්තිර තේරුණා. මෙච්චරයි. ඒ කියන්නේ හරියට තින්ත පොන කඩදාසියක තින්ත ටිකක් වැඩිච්චාම ඒක පාරට උරා ගන්නවා. ඒ වගේම බුරුමයටත් තේරලා තියෙනවා මුන්දට තේරුණයි කියලා. ලොකු සාහසයට තේරුණා. ඊට පස්සේ කියලා තිනවා පුළුවන් තරම් මේක කට්ටියට කියලා දෙන්නයි කියලා. ඒ කියලා දෙන්න ගියාට මේ අද පවතින මේ බෞද්ධ පූජා ක්‍රම සහ මේ උත්සව නිසා තාමත්ම අමාරු. කවුරක්වත් කැමති නැහැ දමදිව යනවා වගේ වැඩකට වෙනුවට gedara ඉඳගෙන විනාඩි 5ක් භාවනා කරොත් ඒ දෙවිඩේ පිංසිත වෙනවා කියලා කිව්වොත් එහෙම එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙච්චාම සක්විති රජකමටත් වැඩිය පිංසිද්ධ වෙනවා කිව්වොත් ඉතින් අහනවා මොකෙන් මැනලාද ඔය කියන්නේ කියලා. හුණ්ඩුවෙන් මැනලාද බුසලෙන් මැනලාද කොහොමද මැන්නේ කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒකයි සරුවච්චන් වහන්සේ මේ සඳහන් කරන්නේ මේ අග්‍රපද 9කින් අගය කරලා මේ සතිය කියන එක ඒ තරම් වටින දෙයක්. නමුත් මනුස්ස ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් ඒකට වෙන් කළ නැහැ. බෞද්ධය තුලවත් නැහැ. බෞද්ධය තුල සාමාන්‍ය පොයේ දවසට සිල් ගන්නවා තියෙනවා. පීරු දාන දෙනවා. ඒ ටික සාමාන්‍ය චාරිත්‍රගත වෙලා තියෙනවා. සතිය කියන එක තිබිලම නැහැ. ඉතින් වයසක කට්ටිය ඉන්නවා ඒ නිසා තිබුණා නම් අත උසලා කියන්නේ අපිත් ඒ කාලේ මෙහෙම මෙහෙම කරලා තියෙනවා කියලා තිබුණ නැහැ. ඉතින් එහෙව් ඒක ඒ කියන්නේ බුද්ධ ආගම රකින්න රට. එහෙම නැත්නම් මේකට ධර්මද්වීපය කියලා කියන්නේ. පෙරදිග ධාන්‍යාගාරයේ මොකද හේතුව මේක ධර්මයෙන් පිරලා තිබිලා තියෙනවා. එහෙව් රටේ අපි ඉපදෙන කාලේ වෙනකොට මේක ඇත්තෙම නැහැ. ඊට පස්සේ දැන් අවුරුදු 50කට පස්සේ 56 ඉඳලා අවුරුදු 50කට පස්සේ ඒ සමාජ ගවේෂණයක් කරලා තිනවා. කිරුවට පස්සේ සුද්දෙක් පොතක් ලියලා තිනවා. මේ වෙනසක් තියෙනවා දැන් ලංකාවේ බුද්ධ ආගමේ ඉස්සර කියන්නේ 56 වෙනකොට මේ සම්මා සතිය කියන වචනයක් ගත්තොත් එහෙම ඒක කවදාකවත් සාමාන්‍ය ගියන් අතර තියෙන එකක් නෙමෙයි තියෙනවා නම් තියෙන්නේ අරණ්‍ය වාසී සංඝයා අතර විතරයි. ඒක නිසා සම්මා සති හෝ සතිය පැවිද්දන්ගේ වැඩපිළිවෙලක් විතරයි කියන එක එයා සම්මතයක් වශයෙන් එදා පැවතිච්ච සමාජ තත්ත්වය විස්තර කරලා තියෙනවා. දෙක එක කරන්න නම් කියන්නේ මේ සතිය වඩන්න නම් අපි කියන සතිපට්ඨානේ වඩන්න නම් 100ට 100ක් සිල්වන්ත වෙලා ඉන්න ඕන. ආවට ගියාට බෑ. ඒ නිසා උපරිම සීලවන්ත වෙන්නේ නැතුව සමාධියට යන්න බෑ සමාධිය නැතුව ප්‍රඥාවට යන්න බෑ ඔය සතිය කියන්නේ ප්‍රඥාව නිසා 100ක් ශීලවන්ත වෙලා තියෙනවා ඒ වගේම ත්‍රිපිටකයේ ඔක්කොම දැනගෙන තියෙනවා එහෙම නැතුව මේවා කරන්න බෑ ඒ වගේම ওই චතුරාර්යක වගේ භාවන ඔක්කොම ඉවර කරාට පස්සේ තමයි මේකට එන්න පුළුවන් වෙන්නේ ඒකල්ල නොකිය කියලා තියෙනක් කරන්න බෑ පුළුවන් නම් සමාධිය විතරක් ගන්න පුළුවන් මේ සාමාන්‍ය සමාධියක් ගන්න පුළුවන් විපස්සනා මට්ටමෙන් යන්නම බෑ කියලා කාරණා පහක් තාවුරු වෙලා තිබිලා තිනවා ඒ 57 විතර වෙනකොට 56 57 වෙනකොට දැන් අද වෙනකොට தත්ත්වය දිහා බලන්න දැන් භාවනා කරන වැඩි පිරිසක් සංඝයා නෙවෙයි ඕනේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බලන්න කහ පාටද ලොකු දිනලා තියෙන සුදු පාටද දිනලා තියෙන කියලා ඒක ඉතින් බොහෝමත්ම ප්‍රසිද්ධයි ඒක නිසා ඒ සඳහා සිවුරු දා ගන්න සංඝයා එහෙම නැත්නම් මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා එවං කාසාවං ගයත්වා පබ්බාජේත මම්බන්තේ කියලා අද්දඩ දෙකට සිවුර තියලා පිළි අරගෙන ගන්න මේ සංඝයා තුල අද ඒ භාවනාව නැහැ. ඇත්තට මෙහෙම කියන්න හොඳ නැහැ. පහුගිය අවුරුදු 10 15 තුළ වැඩිවීමක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නමුත් ඒ සුද්ධා කියනවා අද ඕනේ භාවනා මධ්‍යස්ථාන ගම 80ක් විතර ඉන්නේ කාන්තාවෝ සහ ගියෝ. ඒ වෙනසක් ඇති වෙලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පැවිද්දෙක් වශයෙන් අරණ්‍ය වලට ගිහිල්ලා තියෙනවා. පැවිද්දෙක් වශයෙන් ගිහිල්ලා කියලා තියෙනවා. මම ගමේ පන්සලේ පැවිදිුනේ. මට භාවනා කරන්න ඕනේ. අරණ්‍යට ආවේ ඇයි කියන දවසකවලු නම. අපිත් කරන්නේ චතුරාර්යක භාවනාව විතරයි. අපිත් භාවනාවක් දන්නේ ඔහේ ඉතින් සිල් රැකගෙන නම් ඉන්නවයි කිව්වා. ඉතින් ලොකු සාංශයට හිතුණලු පොඩි තාමනේට පැවිද්දෙක් විදියට ගමේ පන්සලේ හිටියත් මං සිල් රකින්නවා. ගමේ පන්සලේ හිටියත් මං චතුරාර්යක භාවනා කරනවා. මේ කට්ටිය ගියා ළඟ මේ ළඟ බඩු නැහැ. දෙන්න භාවනා ක්‍රමයක් නැහැ. ඒ නිසා ලොකු සාමිංශ වගේ කෙනෙකුට අර බුරුම රටෙන් එනකොටම තේරුණා මේක අංග සම්පූර්ණ ක්‍රමයක් කියලා බොහෝම දෝතිම් බාර අරගෙන කරා. ඒ වගේම තමයි අද භාවනා කරන හුඟක් ගිහියතෝ ත්‍රිපිටකයේ අංග සම්පූර්ණ කළා නැහැ. එහෙමම අවශ්‍යතාවයක් මේකේ නැහැ. ඒක මට 77 වෙනකොට ධම්මික හඳුර කතා කරලා කිව්වා ඔය සතිය වැඩිම නම් කරන්න ඕනේ ඒකට ඔය ත්‍රිපිටකය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තිබුණයි කියලා වරදින්නේ නැහැ. ත්‍රිපිටකයේ තියෙන ප්‍රධාන පණිවිඩය නම් ඕක තමයි. හැබැයි පණිවිඩය කවුරුත් අරන්නේ නැහැ. නිසා ත්‍රිපිටකේ නැතුණා සතිය වඩන්න පුළුවන්. ඒ වගේම 100ක් සීලය අවශ්‍ය නැහැ. ඊට වැඩිය සීලය අද තියෙනවනම් එච්චරයි. සීලය අදි සීලයක් බවට නිතරපත් වෙනවනම් නිතරම Tamanට සතුටක් තියෙනවනම් මට ඊට වැඩි සීල තියෙනවා. එච්චරයි කරන්න පුළුවන්. ඒක නිසා අද මේ වෙනකොට සාමාන්‍ය ජනමතයක් ඇති වෙලා තියෙනවා මේ ජීවිතේම නිවන් දකිමු කියන එක. මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉස්සර අපි දාන දුන්නා පස්සේ පින්පමුණවන්නේ. මේ මේ මේ මේ කියලා අවසානයේ වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියලා ඔය ඒකම තමයි විසුද්ධි මාර්ගෙත් කියලා තියෙන ඕකම තමයි. ඒ කියන්නේ විසුද්ධි මාර්ගය ලිපෝය බුද්ධඝෝසාචාන් වහන්සේත් ඉස්සරහටයි කල්වදු ක්‍රමයකට වැඩ කරලා තියෙන මිසක් මේ ජීවිතේ නිවන් දකින්න කතාවක් තිබිලා නැහැ. ওই වටිනම තේරවාද පොතෙත් ඉච්චරයි වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ ජීවිතේම නිවන් දකිමු කියන එක උඟාක් නාකියයි නම් මං හිතන්නේ පිළිගන්නේ කියලා මොකද හිතාන දේ හොක් ගාපුවාම මොන නිවන්ද නිවන් ගැන තියෙන පහනක් නිවාගෙන එයි ඉතින් කට්ටියට ඇවිල්ලා ඉතින් අනිච්චාවත සංඛාරා කියන්නයි වෙන්නේ ඒක නෙවෙයි මම මේ කියන්නේ දැන් හැදෙනවා ඊලන්දාරි වගේක් ළමිෂ්‍යෝ වගේක් උණ්ඩ මේක කාලා ඇති වෙලා තියෙන්නේ මේ අපේ අම්මලාට තාත්තලාට පිස්සුද කියලා හිතන જાතියක් ඉන්නවා උණ්ඩ ඕනේ කරලා තියෙන්නේ මේ ජීවිතේ නිවන් දකින්න මිස මේ උභේ විහාරාධිපති වෙන්නවක්වත් නැත්නම් විචිත්‍ර ධර්ම කතික වෙන්නවක්වත් නෙවෙයි ඉතින් මට පුදුම හිතෙනවා මං 96 මීත්‍රිකල ඇවිල්ලා ආව ගමන් මං කුතිලා කුරුසෙට තියලා යන ගැහුවා මේ මේ වැඩ කරගෙන යන්න කියලා. ටික දවසක් ගියාට පස්සේ ඕගොල්ලෝ දන්නේ නැත්තම් දැනගන්න මම මේකේ නිසි බලධාරී කියලා පත් කරා. නරක මිනිහාපත් කෙරුවේ. මම ඊට පස්සේ විවස්ථාව අරගෙන බලනකොට උද්දම වාක්‍ය ධම්මනිසන්ති හාමුදුරුවෝ තියෙන්නේ in this life itself. මේ ජීවිතයේදීම මට පුදුම හිතුණා මං හිටපු දැන පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ පොත නම in this very life මෙහි ලියලා තිනවා in this life itself කියලා. ඉතින් අපි එනකොට මේ වේදිකාව සකස් වෙලා තියෙන හැටි. ඒ කියන්නේ මේක 64 පටන් අරන් තියෙන මං ආවේ 88. ඊට පස්සේ මං විවස්ථාව කිව්වේ 97. 97 කියන උඩම ලියලා තියෙනවා ඕනෙම මිනිසෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් බෞද්ධ විය යුතු නෑ. හැබැයි මේකට එන්න මේ ජීවිතයේදීම නිවන් දකින්න විතරයි. බුදුන් පණ්ඩිත සංසිත් කියන්නේ එච්චරයි. ඒ කියන්නේ දැන් ওই අවුරුදු 50ට ඇතුළත මොකද්දෝ ලංකාවේ සාසන වෙනසක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනස මොකද්ද? මේ සතිය කියන එක මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න වාහනයක් නෙවෙයි මේ වාහනෙන් ගමන ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් වෙන විදියකට කියනවා නම් ගෞතම බුද්ධ ශාසනය තාම තියෙනවා කියන එක. ලංකාවේ බෞද්ධයන් විතර ඕක සැක නැහැ වෙන කාටවත්. බෞද්ධයන් අතර පුදුම සැකයක් තියෙනවා. තාම සාසනේ තියෙනවද? එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ සාසනයට පෙරම් පුරනවද කියලා. අර World Buddhism කියන පොතේ ලියලා තියෙනවා අන්තිම රහතන් වහන්සේට වඳින එකම රට ලංකාව කියලා. මලීදේව මහරහතන් වහන්සේ ඊට පුර පන්සලට වැඳලා ඉති අඬලා ඉනවා මේ අන්තිම රහතන් වහන්සේත් ඉවරයි දැන් ඉතින් මොනව කරන්නද අන්තිම රහතන් වහන්සේට වඳින එකම බෞද්ධ රට ලංකාව විතරයි. ඒ කියන්නේ දැන් බෑ. ආන්න මේ වෙනසට හේතුවක් හොයනකොට මේ එදා මෙදා තුර මේ ශාසනය මේ මේ මේ භාවනා කරන අය තුල මනසේ වෙනසක් ඇති කරලා තියෙන එකම චෛතසිකය ගැන අපි මේ කතා කරන්න සති. සති චෛතසිකය තමයි මහා වෙනස කරේ. හැබැයි මේ මහා වෙනස කරාට ඒ පොතක් ලියන අපේ ඥාන මේ ඥානරාම් ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා සතිය කවදාකවත් ඒක නම්බුව ගන්න ඉස්සරහට එන්නේ නැහැ. ඊටාම අහිංසකව වැඩේ කරලා පැත්තකටලා නිකන්. මේ සතිය කරන මේ සත්ක්‍රියාවේ නම්බුව ලබා ගන්න සද්ධාව පැනලා දෙනවා. වීරිය පැනලා ලාභ ඉල්ලනවා. සමාධිය නටනවා ප්‍රඥාව නටනවා. සතිය කවදාකවත් කිසිම තැනක මේ මේ වෙනසක් මේ සා වෙනසක් මම කෙරුවේ කියලා ඡන්දෙ ඉලන්න දෙන්නෙත් නෑ සභාපති පුටුවට රණ්ඩු කරන්නෙත් නෑ එයා සාමාන්‍ය විදිහට ඉන්නවා ඒ නිසා ඇතුළත ಗುಣ බබලන චෛතසිකයක් සතිය කියලා කියන්නේ ඒක බලන්න පුළුවන් සතියට යෙදිලා වැඩ කරන අය දිහා බලනකොට අහිංසක නිහතමානී මිනිස්සු සතිය අල්ලනවා. එහෙම නැතු මේ ගෝධාව ඉල්ලන්න හදන, සෝබනීට නටන, සාසනේ බාර අරන කටයුතු කරන අයට පෙන්වන්න බෑ මේ චෛතසිකය. ඉතින් කවදද අපේ ජීවිතේට නැත්නම් මගේ ජීවිතේට මෙතෙක්කල් අදාළ නොවිච්ච සතියක් කවදද මට වටින දෙයක් විදිහට තේරුනේ එහෙම නැත්නම් මේකමයි අග්ගඤ්ඤා රත්ඤ්ඤා වන්තඤ්ඤා පෝරාණා සංකීර්ණා කියන විදිහට මේ බුදු වදනින් වචනෙන් අගේ කරපු සතිය මට අදාළ වෙච්ච දවස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ඒ චිත්තක්ෂණය නිවනටත් වැඩිය වටින. කවදා හෝ කාගේ හරි ජීවිතේට වැටුණා නම් මම මේ කරගෙන යන වැඩවල උපරිමේ තමයි මේ ඔක්කොම වැඩේ විසඳන්නේ සතියෙන් කියලා තේරිච්ච මොනක් තියෙනවනේ. තියෙනවනම් එදාට තේරෙයි මෙච්චර සංසාරේ කක්ක ගොඩක අසුචි වලක හිටපු අපට මේ තරම් බලාපොරොත්තුවක් ඇති කරන මේ ජීවිතේදී මේ කරගන්න පුළුවන් කරන්න ඕනේ. මේ සඳහා තියෙන එකම උපකරණේ සතියයි කියලා තේරුණා නම් අන්නේ තේරුණ තේරිල්ල, ඒ කියන්නේ මේ ගඟ ගඟට බහැලා ගඟ දිග ගහගෙන යන්නේ නැතුව ඉහළට පීනන්න ගියේ තේරීම දිහා දකිනකොට පුදුම සතුටක් ඇති වෙනවා මෙච්චර ලෝකේ මේ විෂම ලෝකේ නටද්දී අපිට කොතනදී හරි නතර වෙලා ගඟ දිගේ ඉහළට ගිහිල්ලා සමහිත පවත්තන්න හිතුණානේ ඒක සමාජයක් තුල ඒක තව කෙනෙක් තුල ඇති වෙනවා දකිනකොට අර තමන් හැරිච්ච දවසේ ඇති වෙච්ච ඒ සතුට අර මිනිස්සයා තුලින් ඒ දරුවා තුලින් ඇති වෙනකොට පුදුමාකාර මනුස්සකමක් පුදුමාකාර බෙදා හදා ගැනීමක් තියෙනවා ලේනෑකමකට වැඩිය ඒ ඕනෑකම මතුවලා එනවා ඒ නිසා සත්‍ය ගැන කතා කරනකොට මේ මාත්‍රකාවේ නම් තියෙන්නේ සම්මා සතිය. නමුත් මේ සතිය කියන එකේ වටිනම දේ ඉවර කරන තැන නෙවෙයි මේ පටන් ගන්නකොට කොහොමද මේ ಗುಣ ධර්මයේ මේ චෛතසිකය එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මය මට අදාළුනේ කියන එක බැලුවොත් එදා ඉඳලා යම් දවසක සතිය Tamanට අදාළ වුණා නම් එදා ඉඳලා මුළු ජීවිතේම වෙනසක් ඇති වෙනවා. ඒක පුංචි වෙනසක් නෙවෙයි. ඒක මේ පෞරුෂත්ව වෙනසක් හෝ රසායනික ශරීර වෙනසක් හෝ කායික ශරීර වෙනසක් විතරක්ම නෙවෙයි. ಗುಣ චරිතේ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස එහෙම නැත්නම් මේ එවැනි මහා වෙනසක් ඇති කරන සතිය ආරම්භයේදී දෙන අර්ථකතනයට ගැලපෙන්නේ සතිය වැඩෙන්න වැඩෙන්න අර්ථකතන වෙනස් මම සතිය කියලා ඊයේ කතා කරපේක නෙමෙයි අද අද කියන එක නෙමෙයි හෙට. ආන්නේ විදිහට මේ සතියේ වර්ධනයක් අපි කියන ප්‍රවර්ධනයක් එහෙම නැත්නම් පරිණාමයක් එහෙම නැත්නම් විපරිණාමයක් එහෙම නැත්නම් රූපාන්තරණයක් සිද්ධ වෙනවා මේ සබාව වෙන කවුරුවක්වත් පිළිගන්නේ නැත්තරම් අපි සතිය කියලා යමක් හඳුනා ගන්නවත් එක මේක වෙනස් වෙලා ඉවරයි. ඒක වෙන දෙයක් පාටපත් වෙනවා. ඒක හඳුනාගෙන ඉවරලා ඒක කියන්නේ ඉතලා ඒක වෙනස්කපත් වෙනවා. ඒ තරම් ශීඝ්‍රයෙන් මේ සතිය වෙනස් වෙනවා. ඉතින් ඒක සතිය ගැන නොදන්න හෝ උත්සාහ නොකරන කෙනාට දෙන්නේ සතිය කියන්නේ මේ මෙන්න මේ සයන්නයි තියන්නයි එච්චරයි. නමුත් වැඩට බැසට පස්සේ තේිනවා අද නම් කරනකොට හෙට වෙන එකක් වෙලා. ඒක තුලින් විතරමයි මේ සතිය තුලින් විතරමයි අපේ හිර වෙච්ච පරිණාමය ඉදිරියට ගෙනියලා ගැලවි ගැලවිල්ලක් විමුක්තියක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒක නිසා මේ අවුරුදු දෙක තුනකට විතර ඉස්සෙල්ලා අපි සති පාසල පටන් ගන්න වෙලාවේදී පුදුමාකාර සාකච්ඡා සම්මන්ත්‍රණ රාශියක් තියලා අපි මේ සතිය මේ සති පාසලේ උගන්වන්න හදන සතිය වරණගන්නේ කොහොමද කියන එක. මොකද හේතුව අපිට අදහසක් ඇවිල්ලා තිබ්බා මේක කොයි ආගමේ කටියටත් දෙන්නේ. ඒතකොට ඔය අපි උඟ දිනේ බාරගෙන ඉන්න බුද්ධඝන් සතිය කියන එක ඒකට හරියන්නේ නැහැ. එතකොට මම ඉස්සල්ලාම කියව පොත ඔය ඥානපෝනික සාංශිකේ සතියේ බලමහිමේ කියන එකේ සාංශේ රචනයේ පිට 50 ගානක රචනයක් පළවෙනි පිටු 20 විතරම පෙන්නලා දීලා තිබුණේ මේක ආගමකට අයිති නෑ මේ ආරම්භක සතිය අපි ඒකට දාලා තින්නේ නම සති මාත්‍රේ කියලා මෙන්න මේ සති මාත්‍රේ තමයි මේ රහස තියෙන්නේ එහෙම නැත්නම් මේ විප්ලවේ පටන් ගන්න තැන. ඒ නිසා සති සම්මා සති කියන වචනේට යන්න ඉස්සෙල්ලා අපි මේ සති මාත්‍රය කියන එක නැත්නම් පටන් ගන්න සතිය ආරම්භක සතිය තේරුම් අරගන්න ගියොත් ඒක මට හිතිලා තියෙන එක කාට හරි තේරුම් කරලා දෙන්න ගිය දවසේ තමයි අපට තේරෙන්නේ. කාට හරි කියලා දෙන්න ගියොත් මේ සති මාත්‍රය ඊට වැදගත් බුද්ධ හදිවුත් වෙනසලා හොඳයි කියලා තියෙනවා මේක කරන්න හරි මේ කියලා කරගෙන කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ මේ දන්නේම නැති කෙනෙකුට මේ සති මාත්‍රය හඳුන්වා දීමේදී කියන්න වෙනවා නැත්තම් ඔප්පු කරලා පෙන්වන්න වෙනවා. ඒක පැය එකමාරකින් විතර අපි දැන් ක්‍රමවේද හොයාගෙන තියෙනවා. මේ සති මාත්‍රය කියන එක උගන්වන්න දෙයක් නෑ. ඔයාගේ උප්පත්තියේම තිවිච් එකක් කියලා. සති මාත්‍රය කියන්නේ ජම්ම දායාදයක්. හැම මිනිස්සෙකුටම තියෙන අපි තේරවාද ක්‍රමයේ හැටියට කියනවා අභිධර්මයේ සහ අටුවාවේ මිනිස්සෙගේ හිතක චෛසික 52ක් තියෙනවා. හරියට මේ hina යනවා එහෙම කියනකොට කාඩ් කුට්ට මේ කොළ 52ක් තියෙනවානේ. සූදු ගෙලින එකේ. ඒකෙත් හතරකට බෙදලා දාලා තියෙන්නේ. ඔය 52නේ අපි අනානා ගහන්නේ. මොන සූදුවේදී? ඕක තමයි දවස පුරාම සිද්ධ වෙන්නේ. දවසේ ඇතුළත මේ 52 අර ගන්නවා අනනවා කපනවා බෙදනවා. අනනවා කපනවා බෙදනවා. ඉතින් එක එක වෙලාවට අපිට එන්නේ ඒකේ කොළ 4යි 7ට එන්නේ. ඕමි ගහනකොට නම් 4යි ඔය 304 ගහනකොට ඒ කාලේ අපි කොළ 3 මුත් ඒක දෙල්ලම කරනවා. දැන් අනලා එන අත කොයි එකද කියන්න බෑ. හැබැයි කොච්චර සෙල්ලම් කෙරුවත් 52යි තියෙන්නේ. උන්නේ 52කින් එකක් තමයි සතිය කියලා කියන්නේ කාටත් උප්පත්තිය ලැබෙනවා. හැබැයි මෙතිකල් සංසාරේ අපි එහෙම එකක් තියෙන බව දැනගෙන නෙවෙයි මැරිලා තියෙන්නේ. මැරෙනකම්ම අපි දැනගෙන තිවිලා නැහැ. සතිය කියන එක අපේ මේ කොළපරස් දෙකේ තිවිලා තියෙනවා කියලා. මොකද කිසිම දැනක අපිට පෙන්ලා නැහැ. ඒක නිසා සතිපාසලේ මේ වගේ වැඩ කරන්නේ ආරම්භක සතිය හඳුල්ලා දෙනකොට අපි කිසිම තැනක කිසිම කෙනෙකුට උගන්වන්න යන්නේ අපි කියන හැම කෙනෙක් ගාම මේක තියෙනවා. මෙන්න මේ මේ ක්‍රම වලින් අපි පෙන්ලා දීලා තියෙනවා. කිසිම ප්‍රාර්ථනාවක් ඒ තියෙන කිනාතුර නැති වුණත් අවශ්‍ය තැන තුනත් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න බලන්න ඉස්කෝලේ යන ළමයෙකුට මෙන්න බලන්න සතිය තියෙනවා කියලා පෙන්නන. ඒකට අපි වැඩි වෙලා ඉල්ලන්නේ අපි කියන්නේ පැයකමාරක් දෙකකින් දෙකක් විතර ගන්නවා සමහරලාට. ඒ කරන්න ගියාම මේ සම්මා සතිය උගන්නන්න යන්නේ නැහැ කියන්නේ මම මේ කතා කරන්නේ. අපි උගන්නන්නේ සති මාත්‍රේ විතරයි. සති මාත්‍රේ කියන එක අපි වර්ණගන්නේ මේ මොහොතේ කරන වැඩේට තියෙන අවධානය. එලෙබසිටි 100 කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියලා. ඉතින් කාට හරි මේ වගේ වැඩමුළුවට ආපු වයසක කෙනෙක් වුණත් කමන්නේ නැහැ, කෙනෙක් වුණත් කමන්නේ නැහැ, සංඝවංශ නමක් වුණත් කවුරු වුණත් කමන්නේ කොයි මොහොතක හෝ මේ දවසේ ඉතින් දවස් 4ක් 5ක් ඉන්නකොට චිත්තක්ෂණ කෝටි ගණනක් තියෙනනේ. එක මොහොතක හෝ Taman ඉන්නේ ඉරියව්වේ ඉන්නකොට තේරුණා නම් මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉඳගෙන ඉන්න වෙලාවේ තේරුණා ඉඳගෙන ඉන්නේ කියලා අපි ඒකට කියනවා සති මාත්‍රය කියලා. හිටගෙන ඉන්නකොට දන්නවනම් දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිටගෙන කියලා අපි කියනකොට සති මාත්‍රය. ඇවිදිනකොට දන්නවනම් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිනවයි කියලා සති මාත්‍රය. ඉතින් මේ වැඩ දවස් මේ දවස් පහක් 34ක් හරි මහන්සි වෙන කාලේ එකම වෙලාවකෝ කහාට හරි දැනගන්න පුළුවන් වුණා නම් මං දැන් ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්නේ ඇවිදිනකොට ඇවිදිනවා යනකොට යනවා කනකොට කනවා බොනකට බොනවා ආදී වශයෙන් අන්න ඒ දේ වැටහලා දුන්නන ඉතින් මේ වැඩමුළුව සාර්ථකයි. ඉතින් කාට හරි කියන්න වෙනවනම් මම දවස් උත්සාහ කරුවා දවස් 4ක් නැත්නම් 5ක් මට එකම චිත්තක්ෂණයකවත් මට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වුණා. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්න බැරි වුණා. සක්මන් කරනකොට සක්මන් ගන්න එක දැනගන්න බැරි වුණා. කනකොට කන බව දැනගන්න. ඉතින් එයාට කියන්න තියෙන්නේ ආ භාවනාවට අභව්‍ය පුද්ගලයෙක්. එයාට මේ ජීවිතේ බලාපොරොත්තු තියන්න බෑ. එහෙම වෙනවා වේදනට පුද්ගලයන්ට දරුණු රෝග ඇවිල්ලා තියෙන කෙනාට දරුණු මානසික තියෙන කට්ටියට මේක කියලා දෙන්න තරම්වත් විවේකයක් නැහැ කරලා අත්දකලා මට ඒක චිත්තක්ෂණයක හෝ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න පුළුවන් වුණා කියන සාන්තිය ලබන්න බෑ ඒ චීගොල්ලන් අපි කියන අභව්‍ය පුද්ගලයෝ කියලා ඒ පිරිස අඩු කිරීම සඳහා වැඩමුළුවට කලින් අපි පණිවිඩයක් ගන්නවා මෙතන කරන්නේ මෙන්න මේ වගේ වැඩක් ප්‍රතිපත්තහනේ මෙන්න මේ මේ අභව්‍යතා තියෙනවා නම් අයින් දෙපා අවුල වැඩක් වෙන්නේ නැහැ කියන. මානසික අසහන තියෙනවා නම් කායික රෝග තියෙනවා නම් බෝ වෙන රෙඩ තියෙනවා. ඉතින් ආවට බෑ මොකද? එයාගේ හිත එකම මොහොතකවත් ගන්න බෑ වර්තමානෙට. හැබැයි මේ මම මෙහෙම ලේසියට කිව්වට ඒක ශාසනානුලෝමිකව මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක චිත්තක්ෂණයක සතිමත් වුණාට ඒ චිත්තක්ෂණේ මම සතිමත් වුණා කියලා දැනගැනීමේ ශක්තියක් හිතකට නැහැ. එක චිත්තක්ෂණයක මම සතුටුමත් වෙනකොට මම දැන් ඉන්නේ සතියෙන් කියලා දැනගන්න ඒ හිතට බෑ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ඊගාව චිත්තක්ෂණය සතුටුමත් වුණොත් විතර. ඊටාම කුඩා කොටස් වලට කඩලා සතිය චිත්තක්ෂණයට කඩනවා කියලා කියන්නේ මේ දේශනාව සඳහා ගන්න ක්‍රමයක් ඒක කියලා දෙන්න අමාරුයි. ඊටාම කුඩා කොටස ඒ කුඩා කොටස තුල සතුටුමත් වෙනකොට මම දැන් ඉන්නේ සතියේ කියලා දැනගන්න යාට බෑ. ඒ නිසා මේ සතිපට්ඨානයක් කියන එකක් සතිය පැවැත්මක් කියන එකක් ස්ථාවර කිරීමක් අවශ්‍යයි. එතකොට තමයි චිත්තක්ෂණ කීපයක් ගියාට පස්සේ ඒ යෝගාවචර තියෙනවා දැන් මේ චිත්තක්ෂණ තුල තුල මගේ හිත අතීත නාගතයට පැන්නේ නැහැ වෙන තැනකට පැන්නේ නැහැ වෙන දෙයකට ගියේ නැහැ තිබුණේ මෙතන වෙන්න ඇති කියලා තේරුම් ගන්න ඒ අභිධර්ම සහ අටුවා සාහිත්‍ය කියන අඩුම ගාන එක දිගට චිත්තක්ෂණ හතරක් යන්න ඕනේ ඉතින් ඒ නිසා අපි දැන් මේ කතා කරන වෙලාවක් එනවනේ සතියෙන් මේ කමඨහං සුද්ධ කරන වෙලාව. එතකොට ඒ තාතා කරන්නේ සති මාත්‍රේම නෙවෙයි සති මාත්‍රේ පුංචි වර්ධනයක් වුණාට පස්සේ තමයි ඒක නට දැනගන්න පුළුවන් වෙන්නේ. ආ මේක තමයි සතිය කියන්නේ. මම දැන් ඉඳගෙන ඉන්නකොට දැනගත්තා ඉඳගෙන ඉන්න බව. යනකොට යන බව දැනගත්තා කියලා ඒ කියන්නේ මා ෂණ මාත්‍ර සතිය නෙවෙයි එතකොට. ෂණ කීපයක පවතින සතියක්. ඒක නිසා සතිය මේ විදියට එක දිගට පවත්වාගෙන යෑම සඳහායි අපි කෙවල් දොරවල් අතහරින්නේ මේ වගේ තැනකට එන්නේ සිල් ගන්නේ කවුරු හරි දෙන බතක් කාලා මේ උත්සාහ කරන්නේ මේ පසුකණ්ඩික ඔක්කොම අතහැරලා දාලා මේ ඇවිල්ලා ඉන්නේ gedara dore උයාගෙන කාලා ඉන්න වෙලාවක කවදාකවත් සතියට එන්නේත් නැහැ චිත්තක්ෂණය සතිය දිගේ පවතින්නේත් නැහැ ඒක නිකන් හරියට ඒ ඉදිකට්ටක් කෙලින් අතර තියලා ඒ ඉදිකට්ටට අබහුරක් වක් කරන්න කියනවා. වැලි අවුරක් වක් කරන්න කියනවා. එකම වැලියටයක්වත් ඉදිකට්ට උඩ හිටින්නේ නැහැ. මේ කෙලින් කරලා ගත්ත ඉදිකට්ටක් උඩට කොච්චර අබ දැම්මත් කොච්චර වැලි දැම්මත් හිටින්නේ ඒ වගේ gedara dora ජීවිතය අපි ගත කරන එකේ සතිය කවදාකවත් හිටින්නේ නැහැ. හිටින්නෙම අනුන් ගැන, අතීතය ගැන, අනාගතය ගැන හිටියත් ඊගා චිත්තක්ෂණේ කොහොමඩක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ වගේ දැනකට ඇවිල්ලා සීලයක් කරන අමරත් අතහැරලා, හලිය ඇත්තු අතහැරලා, රත්තරන් ත්‍රිජිබුරු අතහැරලා, නිචල චංචල දේවල් අතහැරලා කොයි වෙලාවක හරි හිතන්න අපිට පුළුවන් උනායි කියලා ප්‍රකාශයක් කරන්න. මම අද වාඩි වෙලා ඉනකොට මට චිත්තක්ෂණ දෙකක් මං ඉඳගෙන ඉන්න බව දැනගත්තා. ආස්වාස වෙලාවේ ආස්වාසය මං දැනගත්තා. ප්‍රසවාස වෙලාවේ ප්‍රසවාසය දැනගත්තයි කියලා. එතකොට කියන්න පුළුවන් ඒ කෙනා භව්‍ය පුද්ගලෙක් භාවනාවට. ඉතින් ඒ ඒ කෙනාට ඒ චිත්තක්ෂණ දෙක තුනකට පවත්වන්න පුළුවන් වෙච්ච මේ සතිය දියුණු පවුණු කිරීමේ ක්‍රමය සඳහායි මේ ਸਰුවචනාංශයේ මේ ධම්මපද සූත්‍රය දේශනා කරන්නේ. ඉමිතෝ කවදාකවත් සතිය පටන් අරගෙනත් නැති අහලත් නැති ඒක අහන්න වෙලාවකුත් නැති උත්සාහවත් කරපු නැති කෙනෙකුට මෙවැනි බණක් අහන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වෙලාවේ ක්ලබ් එකට ගිහිල්ලා ඇති, බීම බොනවා ඇති, නටනවා ඇති, සින්දු කියනවා ඇති. ඉතින් ඒගොල්ලන්ට මේව අදාළ වෙන්නේ අපිත් එහෙම ඉන්න ඇති. දැන් නම් ඕන් තේරිලා ඒක පොඩ්ඩක් අතහැරලා දැන් අහගෙන ඉන්නකොට තේනවා අපි කවදද මට මගේ ජීවිතේට සතිය අදාළ වුනේ. අන්න මේ අදාළ වෙච්ච දවසේදී කොහොමද මන් දැනගත්තේ මගේ ජීවිතේට දැන් සතිය වැටහුණා. සතිය තේරුම් ගත්තා කියලා ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා. දන්නේ කොහොමද මේ සතියෙන් හිටියයි කියලා. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න මට සතිය ඉන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හිටියොත් මෙහෙමයි කියලා වෙන කෙනෙක් ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒ කතාවලින් තමයි අද තියෙන පොත් පිරලා තියෙන්නේ. නමුත් මම සත්‍යමත් වුණා කියන එක කොහොමද අපි ඔප්පු කරලා පෙන්නන්නේ? පෙන්වන්න කිසිම භාෂාවකින් බෑ. සත්‍යමත් චිත්තක්ෂණේ අත්දැකීම මොනම භාෂාවකටත් හෙලි කරන්න බෑ. ඉතින් එහෙමනම් මේ ආධුනික යෝගාවචරය මොකද කරන්නේ? වර්තමාන මොහොතේ හිත අරගෙන බලන්න වෙන දේ මොනවද කියලා කියන්න බෑ. නමුත් උත්සාහ කරනකොට අනිත් එකනට කියතයි දැන් මෙයා පාරට වැටලා ඇති කියලා නිකන් අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමක් තොරව මේ ගමන යන්න බෑ. යා කියන්න වෙනවා මම මේ උත්සාහ කරා උත්සාහවල මෙහෙම මෙහෙම වුණා මෙහෙම මෙහෙම වුණා ඒක කොහොම වුණත් මෙන්න මේ වගේ අත්දැකීමක් නිසා මට හිතෙනවා මම හුස්ම ගන්න හුස්ම ගන්න බව දැක්කා. හෙලනකොට හෙලන බව තේරුණා. එතකොට මේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි වෙන තැනක නෙවෙයි හුස්මෙමයි කියලා හරියට ඒ දේ කියන්න පුළුවන් නම් ඒකට කියනවා ආර්ය වෝහාරය කියලා වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන්. ඒක නිසා එතනින් ගන්න තියෙන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න බැරි නම් උනත් ඇති වැඩක් නැහැ කියලා. වැඩේ සිද්ධ වුණාට ඒක කියා ගන්න බැරි නම් ප්‍රකාශ කරන්න බැරි නම් වැඩක් නැහැ. ඒක කියනවා උසාවියේ සාධාරණ ඉෂ්ට වුණාට ඒක සාධාරණ යුක්තියක් බව නඩුකාරයට තේරුණාට බෑ උසාවියේ ඉන්න ඔක්කොටම තේරෙන්න ඕන නැත්නම් ඒ නඩු චින්දු වැඩන්නේ. සාධාරණයි. නමුත් කාටත් වැටහෙන්න ඕනේ. නිසා මේ සතිය කියන එකට ඇවිල්ලා සතිය අත්දැකලා ඒ මෙන්න මෙහෙමයි මං අත්දැකේ කියලා එයාට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනකන් ඒ සතිය මුල් බැහැ ගැනීමක් වෙන්නේ. ඒ මට්ටමට යනකන් අපිට කියන්නේ අපි තාම තියෙන්නේ සති මාත්‍රේ යන්තම් පතන්තම් පදං කියලා තියෙන යාන්තම් සතිය තියෙනවා. ඒක නැතුව ඒ මට්ටමට යනතු කිසි කෙනෙක් එක සැරින්ම නැගිටලා ගිය සතියක් මේ ලෝකේ නැහැ. ආධුනිකයා යන්දන් තේරුම් ගන්නවා අද නම් මම හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගත්තා. හෙලනකොට හෙන්න බව දැනගත්තා කියලා ඒක කියන්න උත්සාහ කිරීමෙන් තමයි අර බබෙක් බහතෝරන වෙලාව වගේ එලි වෙන්න පටන් ගන්න. ඉතින් ගුරුවරු කරන්න ඕනේ ඒකට යාට උත්තර දීලා බහතෝරලා දෙන්නා වගේ අම්මා තාත්තා කියලා දෙන්නා වගේ මෙන්න මෙහෙමයි සතිය කියලා කියලා දෙන්න මට්ටම ඉතාමත්ම මේ සති සම්මා සතිය නෙවෙයි සති මාත්‍රයේ තියෙන. ඉතින් මම හිතනවා මේ පිරිස අදහස් හෙලි කරන පිරිස ඒ මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා කියලා දී කටේ දන්නව සතිය කියන්නේ මේකයි. ඒ වගේ මේක කාට හරි කියන්න ලියන ක්‍රමයක් තියෙනවා. කමටා වාටාව ලියන හැටි. ආන්නේ තැනට ගියාට පස්සේ අපි එකම මාධ්‍ය මාධ්‍යයේ එකම මාතෘකාව සාකච්ඡා කරන පිරිසක් පාටපත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒක තව තවත් ජීවුන පවුණු කරන්න හදනවා. මොකද කොයිම මොහතක හරි මම දැන් ඉන්නේ සතියෙන් කියලා කාට හරි තේරුණා නම් ඒකට සාතිකයක් දෙන්න පුළුවන් ඒ චිත්තක්ෂණයේ කෙලෙස් නැහැ. මිත්‍යකල් සංසාරේ මෝහපට බැඳිච්ච මේ හිත පැහැදිලිවම කියන්න පුළුවන් මෙන්න මේ චිත්තක්ෂණයමයි කෙලස් තිබුණේ නැහැ කියලා. ඉතින් එතකොට ඒ කියන කෙනාට විතරක් නෙවෙයි අහන කෙනාට සාදු කියන්න හිතෙනවා මේ මහා සාගරේ ගොඩේ එන්න බැරි සාගරේ පුංචි දූපතක් හදාගත්තා වගේ කෙලස් නැති චිත්තක්ෂණය කෙලස් වලින්ම බරිත වෙච්ච ජීවිතය ගත කරන කෙනාට ඒක වෙන් කළ හඳුනාගත්තාට පස්සේ තේරෙනවා මේක මගේ ගුණයකට වැඩිය එක බුදු ගුණයක්. බුදුහාමුදුර තමයි අපිට මේක ඇවිල්ලා කියලා දීලා. අපේ අම්මලා අපිට කියලා දෙන්නේ නැහැ. තාත්තලා කියලා දෙන්නේ නැහැ. පාඩම් පන්ති කවදාකවත් කියලා දෙන්නේ නැහැ. ඒ වගේ තියෙන මොනවා හරි වෙන වෙන જાති. සරුවචන්නාංශ අවුරුදු 2600කට ඉස්සලා කියලා. අද දක්වාම අපිට පණිවිඩය දෙනවා මෙන්න මෙහෙමයි පුතේ මෙන්න මෙහෙමයි දුවේ සතිය කියලා කිව්වහම මේක අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤාවන් සංඥා පෝරාණා කියලා ඊට පස්සේ ඒකට ස්තෝත්‍ර ගායනා කරනවා. හරියට බුදුහාමුදුරෝ කවදද මේ සතිය පිහිටවන්න ගිහිල්ලෙවලා සතුට ලැබුවේ ඒ වගේ අපිට දෙන්න උත්සාහයක් කරනවා. ආන්න මේ දැනගත් දැනගන්න මේ ගිටකොට වෙන්න පඩිය වගේ සඳකට පහන වගේ තියෙන මේ සතියට ගොඩ වෙච්ච චිත්තක්ෂණයක් තියෙනවනම් ඒ චිත්තක්ෂණ ගැන විතරක් කතා කරන් ඉන් එහාට තියෙන මොනම ගුණ හර්පයක්වත් කතා කරන්න යන්න එපා. එතකොට සතිය කැඩෙනවා. හරි ගියෙක් ගැන විතරක් කතා කරන්න ගියොත් අපිට කතා කරන්න දෙයක් තියෙනවා. එවැනි වෙලාවක ඉඳලා ඒ චීතිත් මට කැස්ස ආවනේ ඒ චීතිත් මට වැස්ස වැන්නුනේ ඒ චීතිත් මට මැස්සෙක් ආවනේ කියලා කියන්න පටන් අරගත්තොත් අර ඇති කරගත්ත සතියටත් අකුල් හෙලීමක් වෙයි. ඒ නිසා ධම්මීවා කතා අරියෝ අතුන්නී භාවෝ කරනවා නම් මහනි ධර්ම කතාවක් කරපල්ලා නැත්තම් කට වහගෙන හිටපල්ලා මොකද ඒක අනිත්‍යව කතා කරන්න යනවා කියන්නේම අර ලස්සනට හදාගත්ත අර අහිංසක අර ඊ타මත්ම නිහතමානී සතිය නාස්ති වනස්සලා වෙලා. ඉතින් අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපි කරන්නේ කවුරු හරි හදාගත්ත සතියට අකුල් හෙලන්න යන්නේ මොකද අපි දන්නවනේ ඒක හදාගන්න එක තියෙන අමාරුව. ඒක හරියට මේ තුවාලේ බෙහෙත් දාන්න ඉස්සලා සුද්ධ කෙරුවා වගේ. වනමුකේ පෑදුවා වගේ. තාමත්ම සංවේදී. ඊට පස්සේ අපිට කරන්න තියෙන හැම කෙනාගේම සහයෝගයෙන් මේ ඇති කරගත්ත සතිය කැමැති කැමැති වෙලාවට ගන්න. මේ අහම්බේ පොට්ට chance එකට ඇති කරගත්ත මේ සතිය කැමැති කැමැති වෙලාවට ගන්න. ඉතින් ඒකට කම්මට්ටහන භාවනාව කියලා ඒකට කියනවා. කෝකද ඒකට පහසුම අරමුණ. කෝකද ඒකට පහසුම ඉරියව්ව. කෝකද ඒකට පහසුම වෙලාව. කියලා බල්ලා අර ඔක්කොම සලසලා දෙනවා. ඒක හරියට මේ තවානක තියෙන පැල කණු කැපෙනකන් ඒකට අන්ධකාරයයි වතුරයි උණුසුමයි ගොම පොළවයි දීලා උහේ පැල ටික කණු කැපෙන්න හරිනවනේ. අනිත් වගේ මේ පැලවෙන සතිය, කට ගන්න සතියට දෙන්න තියෙන උපරිම සහයෝගය දෙන්න ඕන. අනිත් උපරිම සහයෝගය දෙන්න තමයි අපි මේ භාවනා මධ්‍යස්ථාන කියනවා. හදායිම විවේක ස්ථානයක හදලා කවුරුහට කණ්ඩ ටිකක් ගෙනත් දෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉඳගෙන හිටගෙන යමින් එමින් කමින් බොමින් බලනවා මේ සතිය කොහොමද පිටවගන්නේ කියලා. ඉතින් ඒ විදිහට සතිය පිහිටවීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික ලැබිලා සතිය වැවිගෙන යනකොට ඒකෙන් තමයි ඔය හෙට කතා කරන මාතෘකාව වෙන්නේ සමාධියට පහසුවක් වෙන සමාධිය කියන එක එන්න පටන් ගන්නවා. අද කතා කරන්න තියෙන්නේ සමාධියක් එන්න අවශ්‍ය කරන මේ මූලික සතිය වැඩිීමේදී අපි කොච්චරක් අපේ වචනය ක්‍රියාව සහ ජීවන රටාව ඒ වැඩෙන සතියට ඒකට කියන්නේ අනුග්‍රහ පිණිස පිහිටනවාද කියලා. අපි මේ කරන වචන, අපි කරන ක්‍රියා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන දේවල් සමස්තයක් වශයෙන් සහ පෞද්ගලිකව ඒ වැඩෙන සමාධියට, වැඩෙන සත්‍යයට උදව් වෙනවද කියලා බැලුවොත් ඕනම කෙනෙකුට පශ්චාත්තාප වෙනවා, හිතෙනවා. අනේ මේ උත්සාහ කරන නිසා දැන් තේරෙනවා මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි ගත කරපු ජීවිතේ මොන වගේ එකක්ද කියලා. අපි ඒ ගත කරපු ජීවිතය මේ සතිය පිහිටවන්නේ නැතුව එක එකාට පද හදා හදා කයිවාරු කෙල කෙල සම්පප්පලාව කර කර ඒ යන ජීවිතේට බුදුරජාණන් වහන්සේ නමක් දාලා තියෙනවා මුර්ගයි කියලා. තිරිසං කිය. පපංචාපි රතෝ මගෝ. මේ අනම් මනම් කයිවාරු කෙල කෙල අරවයි මේවයි පටලවාගෙන ගත කරන ජීවිතය මුර්ග ජීවිතයක් කියලා. ඒ කියන්නේ තිරිසනගේ ජීවිතේ වෙනසක් නැහැ. ඒ එහෙම තමයි මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ තිබුණේ. දැන් තමයි එක්කෙනෙක් දෙන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව තමන් බාරසා වෙලා මේ සතිය වඩ아가න යනකොට ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා බුදු කෙනෙක් පහළුනේ නැත්තම් සාසනයක් නොතිබුණා නම් අපිට මේ පණිවිඩේ නාවනම් අපි කොහෙද කියලා. ගොඩ ඒමක් නැහැ. ගොඩ ඒමක් නැහැ. ඒකට මහා ධම්මගම්බීරත්වයක් ඇති වෙනවා. බුදු කෙනෙක් මේක මතු කරලා දීලා අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන විනීයේ ජනතාව විනය මේ වගේ සූත්‍ර වශයෙන් කියලා දීලා මහා සංඝරත්න මේව කටපාඩම් කරගෙන කරගෙන ඇවිල්ලා අපි ළඟට එන්න මේක නිකන් අහම්බයක් පොට්ට chance එකක් කියලා හිතන්න එපා. ඒකේ තාමත්ම අමාරුවෙන් ලැබිලා තියෙනවා. අපිට ඊට පස්සේ තියෙනවා සතිය ඇති කරගත්තට පස්සේ සතිය ඇති කරගත්තට ඉස්සරවට වඩා ඉසගිනි ගත්තෙකු වාගේ. ඉසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස මේක මේ ආය දියාරු වෙන්න දෙන්න එපා හීතල වෙන්න දෙන්න එපා අවුලගත්ත ගින්න දිග්ගටම අරගෙන යන්න ඕන ඒක ලේසි නෑ ඒක ලේසි නෑ මොකද ලෝකේ තියෙන හරියක් තියෙන අසතියට කරුණු අපිත් මෙතෙක්කල් කරලා තියෙන හරියක් කරලා තියෙන්නේ අසතියට සහභාගී වෙන පිරිසක් එක්ක අසතිය වඩ වඩා ඉඳලා තියෙන්නේ ඒ කොච්චර භයානක වුණත් දරුණු වුණත් ඒක මුල් බහගත්ත දෙයක් වුණත් මේ සතිය වඩනකොට තේරෙනවා ඒ කරපු මෝඩකම් ඔක්කොම යනවා මේ සතිය වැඩේට වැඩේ. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. ඉතින් අපි නුවර පැත්තේ ඉතින් බොහොම ජයයට කියනවා මොකද කැලණියට සෑහෙන දුරයිනේ. කැලණියේ ඉන්න මිනිස්සු නම් දත්ත පහකට ඕක ගණන් ගන්නෑ. නමුත් මම කියනවා උපන්දා සිට කරපු පව් නැත සතිය මිහිටපු මේ ක්ෂණේ. කොහොක්වත් යන්න ඕන කමක් නැහැ. මේ සතිය පිට. ඉතින් ඕක ඕක පිළිගන්න කැමති නැහැ බෞද්ධයා. බෞද්ධය කියන්නේ එහෙම කොයිද අපිට කැලණි පන්දරට යන එක බොහොම වටිනවා ඒක හුඟක් පිං සිද්ධ වෙනවා පව් අරවන්න පුළුවන් නිකම්ම ඉඳගෙන නිකන් හුස්ම දිහා බලනකොට එච්චර දෙයක් වෙන්න විදියක් නැහැ නේ එහෙමනම් ටිකක් හඳුන් කුරුසුවත් එන්න එපායි බෙර ගන්න සද්දෙත් නැහැ සද්වර්ණ කොඩිත් නැහැ තෙනගත් නැහැ ඒ මොකෙද පිං සිද්ධ වෙන්නේ කියලා ඉගෙන පිං කෙරෙනවා නම් හඩු ගඳ තියෙන්න ඕන කියලා වගේ එකක් තමයි ලංකාවේ පුරුද්ද තියෙන්නේ. ඒ කියන්නේ සෙනග ඉන්න ඕන නිකන් හඩු ගඳ තියෙන්න ඕන. හඩු ගඳ තියෙනවා නම් හොඳට පිං සිද්ධ වෙනවා. මේ විවේක තැනට ගිහිල්ලා කරවන භාවනා කරනකොට ඒ අඩු ගඳ නැහැනේ. හඳුන් කුරු සෝඳත් නැහැනේ. මලුත් නැහැනේ. බෙරේට තට්ටු කරන්නෙත් නැහැනේ. සද්වර්ණ කොඩිත් නැහැනේ. සාදු සාදු කියන්නෙත් නැහැනේ. ඉතින් ඒ නිසා බෞද්ධ කෙනෙකුට මේක කියලා දෙන්න ගියාම තාමත්ම අමාරුයි. මොකද ඒගොල්ලෝ මේ වැඩිම වර්ධනයේ පින කියලා තේරුමක් කරලා තියෙන වෙන එකක්. සත්‍ය පිළිබඳ මාත්‍රාව දීපු ගමන් යන්තම් දීපු ගමන් ඒ මනුස්සයාට ඇති වෙන වෙනස අල්ලන කෙනාගේ හිතා ගන්න බෑ. ඔය සතිය පාසලට ගියාම ළමයි කෑ ගහනත්, තංගලනවා, ටීචර්වත් කන්ට්‍රෝල් කරගන්න බෑ. නමුත් එක විනාඩි 15ක් විතර වගේ ළමයට හරියට මේක මෙයි කරන්න තියෙන මේකයි කියලා මේ සක්මනයි කරන්න තියෙන කියලා කරුවට පස්සේ ඒ ළමයි පුදුමාකාර නැමිල්ලක් නැමෙනවා. ඒ විසාකා විද්‍යාලයට ගොතු ගිය වෙලාවේදී මේ ඒ ළමයිගෙන් අහලා තියෙනවා. මුද්දම නෑම්බියෝ. තරුණම වයසේ ආය නහයට අහන්න නැති වයසේ. ඉතින් ඇවිල්ලා කිව්වලු මේ අපි අද කරපු වැඩේ ඕලන්ට ප්‍රෝධනයක් තියනවාද කියලා මේ සතිපාසල. ඒක කෙල්ලෙක් නැගිටලා අහනවලු අපි ඇතුල් වෙනකොට සෙරෙප්පු ගලවගෙන ආපු හැටි යනකොට සාන්තව සෙරෙප්පු දාගෙන යන හැටිවත් දැක්කේ නැද්ද කියලා ඒවා. ශාලාවට එනකොට වල් හරක් වගේ ඇදගෙන ඉන්නේ ශාලාව ඇතුළට. සතිපාසලේ යනකොට බොහෝ මේ මිල්ලේ නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව සබත්තු දාගෙන එළියට යනවා. ඉතින් පොඩි උම අහනවලු ඕගොල්ලන්ට තේරුන්නේ නැද්ද? ඉතින් කාටවත් හිතන්න බෑ මේක චිත්තක්ෂණික සතිය හඳුන්ලා දීමෙන් මේ පන්තිය කන්ට්‍රෝල් කරගන්න බැරි ටීචර්ට හිතා ගන්න බෑ. අම්මට තාත්තට හිතා ගන්න බෑ. ඒ වෙනසක් කොහොමද වෙන්නේ කියලා. ඒ ඔක්කොම බෞද්ධ කියලා හිතන්න එපා. ඒ ළමයි ඔක්කොම බෞද්ධ නෙවෙයි. ඒ ළමයි විවිධ ආගම් වල. ඉතින් ඒක ඒ සම්මා සතියට යනකොට ඒකේ ආගමික මුවාවක් තියෙනවා. මේ සති මාත්‍රේ ඒක නෑ. ඒ සති මාත්‍රේ දුන්නට පස්සේ සතිය වැඩෙනවා අති මාත්‍රේ වැඩෙනවා හතර ආකාරයකට කායනුපස්සනා සතිය, වේදනානුපස්සනා සතිය, චිත්තානුපස්සනා සතිය, ධම්මානුපස්සනා කිය. ඒක නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සතිය සඳහන් වෙනවා. සති මාත්‍රයේ දියුණු වෙනකොට අටපොලක සඳහන් වෙනවා. ඒ කියන්නේ සතියේට අර්ථකතන 8ක් තියෙනවා. පළවෙනි හතර සතිපට්ඨාන සතිය. ඊට පස්සේ ඉන්ද්‍රිය සතිය ඊට පස්සේ බල සතිය ඊට පස්සේ බොජ්ජංග සතිය ඊට පස්සේ තමයි මාර්ගංග සතියට අනුව තමයි ওই සම්මා සතිය කියලා කියන්නේ. ඒ නිසා අපි කතා කරනකොට හරියට දැනගන්න ඕනේ මෙන්න මෙතනයි මේ කතා කරන්න කියලා. ඒ නිසා සතියට එක වචනයක් එක නිර්වචනයක් එක අර්ථකථනයක් නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක පිරිසුදු කරගන්න සතිය වඩන කෙනෙකුට විතරයි පුළුවන්. සතිය ගැන දන්නේ නැති පොත විතරක් බලපගෙනකොට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ වගේ වැඩමුළුව කරු ඉහළ සත්‍ය ගැන කතා කරන්නේ වැටෙනකොට වැටෙනකොට කැඩෙනකොට කැඩෙනකොට නැවත නැවතත් අර ආරම්භක සත්‍ය ඇති කරගන්න තරම් කල්ලිලියක් ඒ කෙනාට ගන්න පුළුවන් නම් ඒ කෙනාට ඉදිරියට බලාපොරොත්තු වෙන දේවල් ඉබේම හරියයි මේ සති මාත්‍රයේ දිගට වඩාන යනකොට. ඒක නිසා නිට්ටරෝම අපි ඉගෙන ගන්නවා වගේම තමයි උගන්නන්න යනකොට තේරෙන්න ඕනේ ලොකු ලොකු දේවල් උගන්නන්න යන්න එපා. මේ ආරම්භක සතිය මේ ආධිකම්මික සතිය මේ ආදුනිකයෙක් වෙන සතිය දන්නවනම් එතන තියෙන පුදුම නිහතමානී ගතියක් සහ අහිංසකකම ඊට ඉහළ තියෙන සති ගැන කතා කරන ඔක්කොටම අං ඇවිල්ලා වාගේ තේරුම් කරලම දෙන්න බෑ ඒගොල්ලෝ මේ මහා ලොකු අතු අල්ලන්න හදනවා මේ ආරම්භක සතිය නැතුව ඒ නිසා මේ සති කතාවේ දිගටම තියෙන හරිම නිහතමානී හරිම අහිංසක ගතියක් තියෙනවා ඒ නිසා සතිය වඩන කෙනා ලොකු ළමයෙක්ද පොඩි කෙනෙක්ද මදහත් කෙනෙක්ද හාමුදුරු කෙනෙක්ද මුස්ලිම් ළමයෙක්ද කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒ හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් මේ සමාන අයිතිවාසිකමට හේතුව මොකද අපි ළමා මනසක් හදාගෙන සතිය වඩන වඩන යනකොට පේනවා. ඒදී කැඩෙන කැඩෙන වෙලාවේ නැවත නැවත සතිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් හරියට මේ වැල්ලෙන් හදපු මාලිගාවක් කඩලා ගියාට නැවත ඒක හදන්න පුළුවන් ගතියක්. ඒකේ හානියක් වෙන්නේ නැහැ කියලා. අද අර මහත්ෙක් පොතක් කරන ආවා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගහපේ සතිපාසල ගැන කතා කරන්න. ඒකේ ලියලා තියෙනවා ළමයින්ට කියලා දෙන්නේ කියලා. ෆොටෝ එකක් දාලා රාජාලියෙක් ඇවිල්ලා දිරච්ච ගහක වහනවා. ඒතකොට ඒ වහන අත්ත කඩා වැටෙනවා කියලා රාජාලියට මොකුත් වෙන්නේ නැහැ. දිරච්ච අත්තක වහනවා අත්ත කඩාන වැටෙනවා. ඌ වැටෙන්නේ නැහැ. කුරුල්ලෙකුට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා සතිය කැඩෙනවයි කියලා දෙයක් නැහැ. කැඩුනට ආයසරයක් සතිය පිටුනක නැති කිසිම කෙනෙකුට ඕක ගැන විශ්වාසෙ නැහැ. ඒක නිකන් ඉසాత බැඳගෙන අරනවා අයියෝ බලන්නකෝ සතිය කැඩුණානේ. ඒක නිකන් හරියට මේ වීදුරු භාණ්ඩයක් බිම වැටලා කඩලා ගියා වගේ ආය හදාගන්න බැටි එකක් වගේ. එහෙම එකක් නැහැ. ඔය සතිය කැඩෙනවා වගේම ආපහු හරියනවා. අන්න ඒ කාරණාව දන්නවනම් අපි කොයි වෙලාවෙ හරි දන්නවනම් මේ සතිය කවදාකවත් ස්ථිර කහණියක් වෙන්නේ නැහැ. පොඩි වෙලාවකට කැඩෙනවා. හැබැයි ආයසරයක් එක ඇති කිරීමේ හැකියාව අඬන මිනිහට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙනාට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මම කැඩුණට ගන්න මට හදන්න පුළුවන් නේ කියන කතාව කමඨාන් සුද්ධ කරන වෙලාවේ කවුරු හරි ලිව්වොත් භාවනා 50ක් ඉවරයි. මම මේ කන රුකුල් දීගෙන අහගෙන ඉන්නේ ඒවා ලිය වෙන්නෙම නැහැ. ලී වෙන්නේ මොකද්ද අනේ ස්වාමීන් වහන්සේ මට කැස්ස නිසා සතිය වඩන්න බෑ මට වැස්ස නිසා සතිය වඩන්න බෑ මට මැස්ස නිසා සතිය වඩන්න බෑ මට අරක නිසා බෑ මේක නිසා බෑ blah blah blah blah blah දිගටම ලයිට් වලිය තිබුණ කරබන අහන්න මේ ওই භාවනා ඉන්නල එක මොහොතක් සතිය තිබුණේ තිබුණා තමයි ඒ උනට බලන්නකෝ මේ සද්ද නෙමේ කැහ මේ වේදනා නෙමේ හිතවිල්නේ අර ඔක්කොටම පණ දෙනවා අර එකම චිත්තක්ෂණේවත් මෙච්චර අවුල්පාසමද මට සතිය වඩන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. මගේ සතිය ලක්ෂ වාරයක් කරනවා මං ආයෙ සතිය පිහිටිය ස්වාමීන් වහන්සේ කියලා ලියන්න පුළුවන් නම් අපි ඒකට කියන හැකි සංඥාව කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කරණීයන් අත්ත කුසලීනේ යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ මහනි මේ අත්ත කුසලේ දන්නා වූ මේ ශාන්ත පදයට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සක්කෝ හැකි සංඥාව තියෙන්න ඕනේ. ওই සතිය කැඩුනා කියලා ඉෂාත බැඳගෙන අඬන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට කවුරු කැඩුවත් මම මේක නැගිටවනවා නැගිටිනවා කියන අදහස ආවනම් ඒ ආගේ අර කියනවා ඒකට චූලසෝතපන්න කියලා. මේ ශාසනේ ප්‍රතිෂ්ඨාවක් ලැබලා තිනවා යා. ලද්ද සාසෝ ලද්දපතිත්ථෝ බුද්ධ ශාසනය කියලා යදන සත්‍ය කැඩෙන එක වෙනම දෙයක්. හැබැයි මට නැවත හදන එක වළක්වන්න කාටවත් බෑ කියලා. එතකම්ම කමඨාන සුද්ධ වෙන්න. එතකම්ම මේ චෝදනා පත්‍ර ලියන එක තමයි කරන්නේ. බලන්න සත්‍ය වැඩිව කැඩුනනේ. ආයෙ සත්‍ය වෙන ආයෙ කැඩුනනේ. ආයෙ සත්‍ය වෙන ආයෙ කැඩුනනේ. ඕකමයි කියන්නේ. ඊට පස්සේ කියන්න ඕනේ කැඩුනනේ ආයෙ හරි කියන්නේ. කැඩුනනේ ආයෙ හරි කියන්නේ කියන ලැතනට යනකම් කමඨාන සුද්ධ වෙන්න. ඉතින් අර මිනිස්සෙක් එක දවසක් ගිහිල්ලා ඇවවලු වීමැස් එකකින් දැන් බලපන් උඹ උදේ ඉඳලා හැන්ද වෙනකම් උඹට ගහගෙන හම්බ කරනවා. මීපැණි වද හත බඳිනවා. මිනිහ කැවිලා කඩාන යනවා. උති කවදාවත් උඹ කම්මැලි වෙන්නේ නැහැ. ඉර නගිනකොටම වැඩ දිගටම රෑ 30 වෙනකම් වැඩ. හැබැයි ඉතින් හදන මීමැසි ඔක්කොම මිනිස්සු කඩන කනවනේ. ඒ මීමැසකවලු උණ්ඩ කඩාගෙන නම් කන්න පුළුවන්. හැබැයි අපි මීමැති මී මීපැණි හදන හැටි හොරකම් කරන්න බෑනේ මිනිස්සයාට. ඒක දන්නේ අපි විතරයි. මීපැණි හදන හැටි අපි විතරයි. ඒක හොරකම් කරන්න බෑ. මිනිස්සුන්ට පුළුවන් හදපු මීපැණි හොරකම් කරන්න. ආර රහස දෙන්නේ ඒ වගේ භාවනා කරපු යෝගාවචර දන්න ඕන කෙනෙක් සතියේ කැඩුනට කොතනදී කැඩුනත් ඒක නැවත හදන්න පුළුවන් ගතිය ගතිය හරියට උතුරු කට්ටක් වගේ. උතුරු කට්ටර කොච්චර පහින් ගැහුවත් කැරකිලා කැරකිලා ගිහලා ආය හැරෙන්නේ උතුරටනේ. යකඩ එක ඒක නෑ. යකඩ කෑල්ලක ඒක නෑ. ඒක තියෙන්නේ කාන්දම් කෑල්ලක. ඉතින් යකඩ කෑල්ල කාන්දම් කරන්න නම් මොකද්ද කරන්නේ? යකඩ කෑල්ල හයියෙන් පොළවේ හිටියලා නතර කරලා කාන්දම් කෑල්ල කීපතාවක් එකේ උලන්නෝ. උල්නකොට ඕන නිකන් කාන්දම් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කර තියෙන බර කාන්දමක් වෙන්න ඕනේ නම් ඔබ නිකම්ම නිකන් යකඩයක් කාන්දමක් වෙන්න ඕන එකයි අවශ්‍ය කරන්නේ සත්පුරුෂ ආශ්‍රය විතරමයි. සත්පුරුෂයන් ඇසිරෙයි ඔය අමාරු කෘත්‍ය ඉබේම සිද්ධ වෙනවා. හැබැයි එක සැරයක් ඇතුළුවට හරියන්නේ කීප සැරයක් අතුල්ලන්න ඕනේ ගාණක් තියෙනවා. ඒ කාණ්ඩමක් කරන ක්‍රමයක් අතුල්ලන වාර ගාණට යකඩේ කාණ්ඩම් වෙනවා. ඊට පස්සේ ඒක මැදි ගිල්ලපුවාම ඒක උතුරට අදින ගතියක් එනවා. ඒ වගේ තමයි මේ සතිය සති මාත්‍රේ යම් කිසි කෙනෙකුගේ හිතට දොඩදා ගත්තොත් දී ගත්තොත් ඒ මනුස්සයා කවදාකවත් නන්නත්තර වෙන්නේ හැරෙන්නේ බුදුන් දිසාවට බන. ඒ සාම කුමාරයාට රජුරෝ වෙඩි තිබ්බේ වෙඩි තිබ්බ නෙවෙයි විද්දේ වටේ ඉන්න මෝ දැකලා. මෝ ගියා ඈත ඉඳලා රජුරෝ දැක්කා ළමෙක් වැටෙනවා. ළමයා ළඟට ආවා. අමා අමාරුයි. හොඳටම අමාරුයි. ඊයේ වැදිලා. ඊට පස්සේ රජුරවන්ට කියනවා මම අම්මා තාත්තා දෙන්නම අඳයි. මම විතරමයි හිටියේ උපස්ථානෙට. දැන් මගේ අවසාන වෙලාව. මගේ ඔළුව දාපන් අම්මයි තාත්තා ඉන්න දිහාවට කියලා. රජුරෝ මේ ළමයා අතර ගත්තාම වෙවුලන්න පටන් අරගත්තා. අනේ මැරෙන්න ඉස්සලා කියාපන් කොහෙද අම්මා තාත්තා ඉන්නේ? අන්න අර ওই පේන පාර ගිහිල්ලා මෙන්න මෙමෙ හැරලා යනකොට අසපුවක් තියෙනවා. අන්න ඒකට ඵලයන් කියලා. ළමයා වැටුනේ රජුරවන්ට තර්ජනය කරලා මගේ ඔළුව දාපන් අම්මා තාත්තා ඉන්න දිහා. ඒ සතිය වඩපු එකහටත් ඊතල වදින්න නැත්තේ නෑ ඊතල වැරදිනවා. ඊතල වැදුනට උ පැහැදිලිව ප්‍රකාශ කරනවා මගේ ඔළුව දාපන් සතිය තියාගන්න. එතෙන්ට යනකම් අර අබරන් පොළොන්නරුවේ අනුරාධපුරේ ගියාලු. ඊට පස්සේ ඌ බුදියාගෙන ඉනෝටුව තේරෙනවලු කකුල් දෙක දාලා තියෙන උරුවන් නෙලිසෑය දිහාට කියලා. ඉතින් නැගිටලා ඉවරලා අනිත් පැත්තට බලනකොට එතකොට මේ අබේ කිරිය දිහාට. ඊට පස්සේ බලනකොට ජයසිරි මහමුදුරා. පස්සේ කකුල් දෙක උඩ තියාගෙන හිටියා. එතකොට උඩ සිළුමිණි සෑය තියෙනවායි කියලා ඊට පස්සේ අපිට ඊට පස්සේ කකුල් දෙක බිම තියන ඊට පස්සේ ගොළු යට නාග ලෝකේ තියෙනවා දැන් ඒතකොට කකුල් දෙක දාන්න තැනක් ඇත්තෙම නැතු මේක උදේ වෙනකන් අත් දෙක බිම තියලා ඒක උඩ ඉඳගෙන හිටියලු අබරම් බුදිය ගත්ත හැටියට විදියට වගේ කකුල් දෙක දාන්න බදන්නේ දැන් සතිය පිහිටපු එකනට ඔය සද්ධාවද වීරියද සමාධියද ප්‍රඥාවද පින්කන්ද අනම්මනම් මොන බයිලා තිබ්බත් මේ මං කියන්නේ බුද්ධ ධර්ම පැත්තෙන් බලලා මොනවද තිබ්බත් ඌ සතිය පැත්තට ඔළුව දැම්මනම් බුදුන්ගේ පැත්ත තමයි. ඒක නිකන් හරියන්නේ නැහැ. සත්පුරුෂ ඇසුර තියෙනවා. මේ තාම අමාරු ගමන ගමනේ ප්‍රධානම දේ තමයි සත්පුරුෂ ඇසුර. සත්පුරුෂ ඇසුර කියලා කියන්නේ යකඩ කෑල්ලක් අරගෙන කාන්දමක් ගානට අතුල්ලනකොට යකඩේ කාන්දම් වෙන්නා වගේ සත්පුරුෂ ඇසුරට යනකොට තේරෙයි සත්පුරුෂයා ගාව එකයි තියෙන්නේ සතිය විතරයි. ওই කියන මහා විශාල දේවල් අඩුම කැඩුම තියෙන ඔක්කොම පල්ලෙහා මට්ටමේ මේ සතියේට මේ විදිහට පණ දෙන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා අපි මේක උප්පත්තියෙන් ගෙන ආපු දෙයක් මේකට ධෛර්යය දෙන්න මේක දියුණු කරන්න මේකට අනුග්‍රහ කරන්න දන්න ගන්න අපිට අපේ අම්මලා තාත්තලා ගෙන්වෙන්නේ නැහැ පන්ති කාමරලු ගන්නන්නෙත් නැහැ නමුත් ප්‍රශ්නෙකුත් නැහැ දැනගත්ත වෙලාවේදී ඒකට සාදු කියන්න බලන්නවනම් එදා ඉඳලා මල් මාලට මල් ලඟුනන්නා වාගේ දිගට ගමන යනවා ඉතින් මම දන්නවා මේ මට්ටමට වැඩිය මේතන ඉන්න කට්ටිය හුඟ දෙනෙක් භාවනා කරලා තියෙනවා. මුත් කොච්චර භවනා කරත් මන් දන්නේ අර ආදුනික සතිය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ওই කිසිම කෙනෙක් වටන්න බෑ. ওই ලොකු ලොකු අත්වත්ලන්න ගියොත් හැමදාම චරිචුරු විතරයි. ඒ නිසා ওই චරිචුරු පැත්තක තියලා කොයි පැත්තට කවුරු වැට්ටුවත් මාව මම සතිය පිටවන්නේ මෙහෙමයි කියන කාරණාව දන්නවනම් අන්න ඒ සරල සතිය එහෙම නැත්නම් ඒ සති මාත්‍රය එහෙම නැත්නම් මේ ආධුනික සතිය අග්ගඤ්ඤාරත්ඤ්ඤාවන් සංඥාපෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි කියලා අගය කරපු දවසේ මගේ මේ සතිය විතරමයි මුළු සංසාරේ මම මෙහෙම දෙයක් කරලා නැහැ කියලා අගය කරපු දවසේ අනිවාර්යම ඔලුව වැටෙන්නේ නිවන දිහාටමයි මොන જાති කවුරු කරගෙන ගියත් ඒ පැත්තට තමයි යන්නේ නිසා සියලු දෙනාගේ ඒ දිහාවට යොමුව පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාටම සතිය සතිපත්තහනේ පිහිටාවා කියලා ප්‍රාර්ථනා